අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉධා උසෝ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං තේති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන මේ දසුත්තර සූත්‍රයේ හතරේ අංක එහෙම නැත්නම් හතරවෙනි කාරණා එකතු කරගත්ත කොටහේ භාවිතා කළ යුතු දේ මොනවද කියන ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේම උත්තර ප්‍රශ්න අහලා උත්තර සපේන කොටසයි අපි මේ වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගත්තේ කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා. මේ වැඩි යුතු හතර ධර්ම මොනවාද කියලා. ඒකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේම දෙන උත්තරේ තමයි චත්තාරෝ සතිපට්ඨාන. හතර සතිපට්ඨානෙ තමයි තමන්ට හිතසුව කැමති කෙනා වැඩි යුත්තේ. මේක අපි එක එක එක එක ගෙවම් කරලා දැන් ඉන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ. ඉදාවසෝ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස ඉති මේකේ අපි ධම්මානුපස්සනා කොටස මේ වාක්‍යම ඊයේ දවසෙත් මාත්‍රුකා පාඨයේ වශයෙන් ඉදිරින් තියාගත්තා අපි ඒකෙදි උත්සාහ කළා දේශනාවේ මුල් කොටහේදී පංච නීවරණ ධර්ම යෝගාවචරයා මේ ධම්මානුපස්සනාව කොටසේදී හදාරන්නේ කොහොමද? ඒක මේක පිළිබඳව වශී භාවයක් ඒක පිළිබඳව නතු භාවයක් ලබා ගන්න කොහොමද කියලා. මුල් මුල් කොටෙහිදී මුල් මුල් අවස්ථාවලදී යෝගාවචර නීවරණ එනකොට පුදුහාන් තරම් ඒක අයින් කරලා රූප කර්මස්ථානයේ මුල් කරගෙන සත්‍ය දියුණු කරගන්න උත්සාහ කරනවා. අතේ ධම්මානුපස්සන කොටසට එනකොට ඒ තවමත් නිවර්ණ තියෙනවා. නමුත් දැන් නිවර්ණ පාවිච්චි කරනවා අමුද්‍රව්‍යයක් වශයෙන්. ඒ එක එක නිවර්ණයක මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, තියෙනකොට මෙහෙමයි, නැතිකොට මෙහෙමයි ආදි වශයෙන්. එතකොට මේ නිවර්ණ පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍යයක් වශයෙන් ධම්මානුපස්සන කොටසක් වශයෙන්. එතකොට මේ නිවර්ණ ධර්ම බවටපත් වෙනවා. මෙතෙක් කෙලෙස් වශයෙන් තිබුණේ නිවර්ණ ආවරණ කරන දෙයක් වශයෙන් තුන දැන් ධම්මානුපස්සනාවක් වෙලා තියෙනවා. ඒ මොකද යෝගාවචරයගේ සති ආදී ධර්ම හොඳට වැඩිලා බලවත් වෙලා තෙදවත් වෙලා තියෙනවා. එතකොට නීවරණම තමන්ගේ භාවනාවට ලක් කරලා ඒකේ ස්වභාව තේරුම් ගන්න පුළුවන් වෙන ධර්ම ස්වභාවයක් වශයෙන් තේරුම් ගන්න හදනවා. ඊට පස්සේ උපාදාන වශයෙන් ආයතන වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික යෝගාවචරයා ධර්ම කොටහස නැත්නම් ධර්මානුපස්සනාව කරගෙන යනකොට ඊගාවට අපිට හම්බ වෙන්නේ මේ සත්ත බොජ්ජංග කියන කොටස. ඒකට බොජ්ජංග පබ්බය කියලා බොජ්ජංග පර්වය පුරුක කියලා සතිපට්ඨාන පොතේ අපිට හම්බ වෙනවා. ඒ බොජ්ජංග කොටස මට හිතුණා මේ භාවනා කරන ඉන්න අපි පිරිසට ඉදිරිපත් කරගත්තොත් ඒකෙන් කාරණා කීපයක් පරෝජනවත් වෙන විදිහට හිතේ තියාගන්න පුළුවන් වෙයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. මේ බොජ්ජංග කොටසට එනකොට නැත්නම් ගෝණ ධම්මානුපස්සන කොටසට එනකොට යෝගාවචර සෑහෙන දුරට Tamange හැකියාවල් මොන මොනවද කියලා තේරුම් අරගෙන Tamanට නිතර මතුවෙන බාධාවල් මොන මොනවද කියලා තේරුම් ගන්න Tamange පෞරුෂත්වය Tamange රුචි අරුචිකම් ටික ටික ටික ටික තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ දිගටම තාම අර ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජහ දෝමනසං විදිහට කෙලස් තවන වැර ඇතුව සම්පජාඤ්ඤය කියන ඥාණය ඇතුව සතිමත්ව සාමාන්‍ය ලෝභ දෝෂ අයින් කරමින් වීර්ය වඩ아가ගෙන යනවා මේ බොජ්ජංග මට්ටමට එනකොට භාවනාව බෝධිහංගයක් බවට පත් වෙනවා කියලා කියනවා බොජ්ජංග කියන වචනේ තේරුව ඒ තමන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනා වූ චතුරාර්ය සත්‍යයට අංගයක් වෙනවා. ඒකට ආධාරකයක් වෙනවා. ආසන්න කාරණාවක් වශයෙන් මේ එක එක පොච්චංග ධර්ම ඉදිරිපත් වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි මේ බොජ්ජංග පබ්බේදී අපි කියවන්නේ බණට අහන්නේ භාවනාවේදී වඩන්නේ. ඉතින් ඒක නිසා එතෙන්ට එනකම්ම යෝගාවචරයා මේ බොජ්ජංග මට්ටමට එනකම්ම මේ ධර්ම කොටසත් එක්ක වඩද්දී තාමත් මේ ලෞකික භෞතික දියුණුව සඳහා භාවනා කරනවා එහෙම නැත්නම් මෙලෝ වැඩ පිනිස ditta ධම්ම සුඛය පිනිස භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. බොජ්ජංග මට්ටමට එනකොට තමයි යෝගාවචරයට තීරණ පටන් අරගන්නේ මේක ඒ ලෞකික භෞතික ලාභ ප්‍රයෝජන සඳහා නෙවෙයි මේ භාවනාව චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහායි එහෙම නැත්නම් ආධ්‍යාත්මික සුඛේ සඳහායි කියලා මේ ශාසනයේ තියෙන ගැඹුර තේරෙන්න පටන් අරගන්නේ ධර්ම කොටාස බොජ්ජංග මට්ටමටපත් වෙන කොටයි. ඉතින් ඒක අමාරුයි තේරුම් ගන්නට පුද්ගලයෙක් වශයෙන්ුත් නැත්නම් ජන විඥානයක් වශයෙන් විශාල පිරිසක් වශයෙන්ුත් එහෙම නැත්නම් මේ අවුරුදු 2600ක් ගිය මේ ශාසනයේ කාලානුරූපව වෙච්චි විපරිණාමනුවත් බලනකොට මේ කාරණාව ඉස්මතු කරලා දෙන්න බොහොම අමාරුයි. ඒක කොහොමද කියන්නේ අපි අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ බුද්ධ ශාසනය ටික කාලයක් යනකොට ਸਰවචනාසගේ පරිණිරවාණින් අවුරුදු 100ක් විතර යනකොට මේ Brahmචර්යය රකින්නේ මොකටද? අපි මේ සතිය පැහැදී යෙදී ගත කරන්නේ පූර්ණ කාලයේදී භාවනා කරන්න මොකටද කියලා බැලුවොත් මේ තේරවාදයේ කියන හීන යානය කියන කොටස කිව්වා මේ ජීවිතේදීම රහත් වෙන්නයි එහෙම නැත්නම් දුක් කෙලවර කරන්නයි විශාල කොටසක් කඩාන පැත්තකට ගියා මහායානයේ වශයෙන් ඒක හරියන්නේ නැහැ ඊට වැඩිය හොඳයි අපි බුදු විලාම නිවන් දකිමු. ඒ නිසා මේ ජීවිතේ නිවන් දැකීම තිබියදී මතු බුදු වෙන බුද්ධත්වයේ සඳහා පාරමිතා පිරීමක්, බෝධිචර්යාවක්, බෝධිචිත්තයක් ඇති කරගන්නයි මේ සම්පූර්ණ භාවනා කරන්න කියලා මේ දෙකොල්ලක් දෙකට විනිවිද කතාවක් අපේ සාසන ඉතිහාසයේ දැක ගන්න හම්බ වෙනවා. ඉතින් මේකෙදී මේ මේ ජීවිතයේම නිවන් දකින්නවා කියන කට්ටිය දල වශයෙන් කියන්න පුළුවන් මහා කරුණා මහා ප්‍රඥා දෙකේ ප්‍රඥාව මුල් කරගෙන මේ දුකත් එක්ක තවත් කල් ගෙවන්න ඕන කමක් නැහැ. දැන් දැන් වහ වහ මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයම දුක් කෙලවර කරන්න ඕනේ කියන කට්ටිය ඒ ථේරවාදී කියලාත් මේකට කියනවා හීනයානි කියලාත් කියනවා. ඊට අමතරව මහායාන කට්ටිය මහා කරුණාව මුල් කරගෙන සීල ලෝක සත්‍යයට හිත වැඩ සලස්සලා තමන්ගේ නිවන පත්‍යකට දාලා මහා කරුණාව ඉස්සර කරගෙන යන ගමන ඉස්සරහින් තියාගත්තා. ඒ මේ නිසා බුද්ධ ආගම ඇතුලේ ප්‍රධාන වශයෙන් මහා යාන හීන යාන කියලා කොටස් දෙකට වෙදිච්ච බව අපි 10 පන්තියේ බුද්ධ ආගම ඉගෙන ගන්න කාලේ අපිට කියවන්න ලැබෙනවා අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අද බැලුවත් මේ අපි ගන්න මේ තේරවාදයේ ඇතුලේ එහෙම නැත්නම් අපි කියන්නේ මේ හීනයානේ ඇතුළෙත් විශාල පිරිසක් ඉන්නවා. මේ බුද්ධ ධර්ම කරන්නේ මේ කාලේ ඔක්කොමලා භාවනා කරන නිසා නොකොලොත් හොඳ නැහැ කියන භාවනා කරනවා. එහෙම නැත්නම් මතක ශක්තිය වැඩි කරන්න භාවනා කරනවා. නැත්නම් ලෙඩ රෝග නැති කරන්න භාවනා කරනවා. ඒක නැත්නම් මේ මානසික ආතතිය සහ අසහනිය නැති කිරීමට භාවනා කරනවා. ඉතින් ඒ නිසා එවන්නන්ගෙන් ඒ කියන්නේ මේ භෞතික ලෞකික සුව සේවාවල් සඳහා භාවනා කරන්නන් සහ ඒව අතුරුඵල වශයෙන් සලකලා නිවන් දැකීමටයි භාවනා කරන්න කියන පිස්ස තේරවාදයේ ඇතුලේ ගත්තත් ඉතාම පොඩි පොඩි පිරිසක්. අපි ඉස්සෙල්ලා තේරුම් ගත්ත මේ මහායාන හීනයාන කියන බීගෙදී අපිට මේ ඉතිහාසගතව මේක ඉපදිච්ච හැටි පෙන්වනවා. ඊට පස්සේ මේ කියන තේරවාදය ගත්තොත් තේරවාදීචන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ජීවිතයේදීම නිවන් දකින්න ඕනේ මේක මේක ශ්‍රාවක බෝධිය වුණත් කමක් නැහැ. නමුත් මහායාන කට්ටිය නෑ ඒක හොඳ නෑ. බුදු වෙනනම් බුදු වෙන්න ඕනේ මහායානෙමයි බුදු වෙලාමයි. ඒ නිසා අපි දිගටම පිං දහම් කරමු. දිගටම මහා කරුණා ක්‍රියාත්මක කරමු. දිගටම බෝධිචිත්තේ වඩමු. කවදා හෝ නිවන් දකිනකම් සම්මා සම්බුදු කෙනෙක් වශයෙන් කියලා. ඉතින් මේ දෙකේ බැලුවොත් මේ මහායාන තේරවාදය ගත්තත් 105ක්වත් නැහැ ලෝක බෞද්ධ ජනතාවෙන් ජනතාවගෙන් තේරවාදේ 95%ක්ම ඉන්නේ මහායාන. ඒ නිසා ලෝක ජනගහණයෙන් භාගයක් විතර බෞද්ධයෝ. ඒ මොකද විශාල පිටසක් ඉන්නවා මහායාන බුද්ධ ආගමේ. ඒ ඇත්ත බුද්ධ ආගම බවක් දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් ওই 105ක් විතර බුරුමේ, සියම, ලංකාව, ලාඕසිය වගේ භූතානේ වගේ පුංචි රටවල් ටිකක විතරයි මේ තේරවාදයේ තියෙන්නේ. ඒකත් ඔක්කොමලා නෙවෙයි. ඒ ඉන්න කට්ටියකින් මේ නිවන් දකින්න කැමති පිරිස ගත්තොත් මේ ඇඟිලි ගණන් කරන්න පුළුවන් තරම්. ඔක්කොමලා භාවනා කරන්නේ නිවන් දැකීම සඳහා නෙවෙයි මේ වෙන වෙන සාමාන්‍ය ලෞකික ලෞකික ලාභ සඳහා. ඉතින් ඒක දොස් කියන්න බලින්න කතාවක් නෙවෙයි. මං අපේ අම්මගෙන් ඇහුවා. අම්මට කියලා දෙන කාලේ මට එච්චර දැනුමක් තිබුණේ නෑ. හැබැයි මේකේ මේට වැඩි ගැඹුරක් තියෙන බව දැනගෙන මම පුළුවන් තරම් මුණින් ආපු කලයකට වතුරක් කරනවා වගේ කියලා කියලා කියලා කියලා අම්මට ඒත්තු කරනලා දෙන්න උත්සාහ කරා මේ මෙනෙහි කිරීම කියන එක. අහලා තිබුණේ නෑ කවදාවත්. කැමති වුණෙත් නෑ ඉගෙන ගන්න. නමුත් කොහොම හරි කරලා අවස්ථා දෙකකදී විතරයි මට කිවිච්ච වචන වලින් තේරුණා මේ නිදිමතක් ආවම මధుරෙක් කනකොට මෙනෙහි කරනවා කියන කතාව. ඉතින් මම මයි දිගටම තිබුණේ භාවනා කටයුතු සම්නික්‍රම හංගලාමයි කරේ. කතා විතරයි මම අම්මත් එක්කේ පස්සේ අම්මෙන් ඇහුවා මේක කොච්චරක් දුරට වඩනවද මේ කාරණාව තේරුම් ගත්තද ඊට පස්සේ කිව්වා මට මින් එහාට ඕනේ නැහැ කිව්වා එතකොට මම වෙයි කියලා ඊස්කෝ දැන් මේක කරලා ඉවරලා බැරි වෙලා හරි සෝවාන් වුණොත් එහෙම එහෙනම් ඉතින් ඔක්කොම ඉවරයි කිව්වා. ඒ නිසා මට එහෙම කරන්න බෑ. මට දිග ගමනක් යන්න තියෙනවා. ඒ නිසා මම කැමති නෑ සෝවාන් වෙන්න. ඒ නිසා මම මෙනේ කිරිම නතර කරයි කියලා. මම වචනයක්වත් උත්සාහ කෙරුවෙත් නෑ. මම කිසිම උත්සාහයක් කෙරුවේ නෑ. ඒ තරම් අම්මා බයයි සෝවාන් වෙයි කියලා. ඒ මොකද හේතුව ඒ වයස වෙනකොට අම්මා හිටියේ බොහොම සාමකාමී දරුවෝ ටික හරිම කීකරුයි. මං හිතන්නකෝ මම කොච්චර කීකරු වෙන්නේද අපේ අම්මේ. ඉතින් අම්මා බොහොම දත්තුටෙන් හිටියේ. අනික උ මටත් වැඩි හොඳ ඇත්තටම කියනවා. ඉතින් අම්මා හිතුව සංසාරේ හැමදාම මට මේක හම්බ වෙනවා දැන්. ඒ නිසා සෝවන් වුණොත් මේකම නිවර වෙනවා. ඒ නිසා අම්මා කැමති උනේ නෑ. ඉතාමත්ම අවංකව අන්තිම අහිංසකව මට කිව්වේ බොබ කිව්වට හරියන්නේ නැහැ මේ බැරි වෙලා හරි සෝවන් වුණොත් කියලා. මම දන්නවා මෙතන ඉන්න බර ගාණක් ඉන්නේ අන්නේ මම්මලා කියලා. තාත්තලාත් එන්නේ. කිසියම් කෙනෙකුට නිවන් දකින්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ කරලා තියෙන්නේ සංසාරේ කකා කකා යන්න. ඉතින් මේගොල්ලන්ට බැන්නොත් මම අපේ අම්මට බැන්න වෙනවා. මම කැමති නෑ ඒකට. භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි. ඒක ඔය ඉතිහාසයේ තියෙන තේරවාදයේ මහායානෙ පැත්තක තියන්න. එහෙම නැත්නම් තේරවාදයේ මේ ඉන්න බුද්ධ ආගමන කරන නැත්නම් නිවන සඳහා බුද්ධ ආගමන කරන පිරිසත් ඊටාම සොච්චමයි. ඊට අමතරව තවත් පැත්තක් තියෙනවා. අද මේ වෙනකොට මේ භාවනාව කියන වචනේ නැත්නම් අපි ගොත් මේ සතිය කියන වචනේ ලැබු ගින්නක්සේ ලෝකේ පැතිරෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර මේ මෑතකදී මේ පසුගිය සුමාන දෙක තුන ඇතුළතදීම එංගලන්තේ සර්වපාක්ෂික සම්මේලනයක් තියලා ඔක්කොම ඒ සතිමත් જાතියක් වශයෙන් අපි ඉදිරියට යන්න ඕනේ කියලා ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. ඒක නිසා මුළු එංගලන්තේ ඔක්කොමලා අධ්‍යාපනයේ සරහා වෛද්‍ය වෘත්තිය හරහා මේ සතිය පුරුදු කරන්න හදනවා. මොකද ඒ තරම්ම ලෙඩ ෂෝ කරනවා, ඒ තරම්ම අධ්‍යාපනයට මේක උදව් කරනවා. ඒ වගේම මධ්‍යම ඇමරිකානු රජය අරමුදල් වෙන් කරා ඕනම ප්‍රාන්තයක සතිය උගන්වනවනම් රජෙන් උදව් කරනවා කියන. ඉතින් ඒ වගේ ප්‍රධාන දැන් අපි සලකන ප්‍රධාන රටවල් මේවා. ඒ ආවට ඒ රටවල් මේ සතිය වඩන්නේ නිවන් දකින්නද එතන සෞඛ්‍ය වඩා ගන්නද අධ්‍යාපනය වඩා ගන්නද කියලා ගත්තොත් ඒ රටවල වල තියෙන හරියක් බුද්ධ ආගම තියෙන්නේ මේ රෝග සුව කිරීම සඳහා සුව සේවාවක් සඳහා නිවන් දැකීමක් සඳහා නෙවෙයි ඒකේ හොඳට පේනවා අද ඔය රැල්ලට අහුවෙලා විදුහුරු කරගෙන මේ ඉදිරිපත් කරන සතිය කවදාකවත් නිවන එක වසංගලා නිවන පෙන්වන්නේ නැතුව සත්‍ය වැඩොත් මේ මේ ආනිසංශ තියෙනවායි කියලා ගොඩාක් ලෞකික ආනිසංශ පෙන්නලා භෞතික ආනිසංශ පෙන්නගෙන යන ගමනක් තියෙනවා. ඉතින් එතකොට මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා අපහසුයක් තියෙනවා කෝල ගතියක් තියෙනවා නිවන පෙන්වන්නේ නැතුව යන ගමනක්. ඒ මොකද එතකොට එකට ආගමකට බඳ ගන්න හදනවා. නිකායකට බඳ ගන්න හදනවා. එීම ආගමික මුවාවක් නැතුව නිකාය මුවාවක් නැතුව අපිට බැරිද මේ භාවනාව අපිට බැරිද මේ සතිය ලෝකයට හඳුල්ලා දෙන්න කිව්වොත් ඒක යම් ප්‍රමාණයක් මහා කරුණාව හරහා සාධාරණී කළ හැකි ගුණාංශංශවකයක් තියෙනවා. හැබැයි මේ ප්‍රඥාව මෙතන නැහැ කියන එක ප්‍රඥාව බහා තබනවා කියන එක නිවන වසංගනවා කියන එක හේතු කරලා දෙන්න අමාරුයි. ඒකෙන් පරෝධිනයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ මේ මහා කරුණාවේ මේ කරන වැඩවල වල නිවන නෑ කියලා පෙන්වලා දෙන එක මහා කරුණාවෙන් කරන අයට කරන කෙනහිල්ලක්ද ඇස්පෑදිල්ලක්ද කියන එක වෙනම මාතෘකාවක්. අපි මේක මාතෘකාව මේ කාරණාව නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් අද ලෝකේ තියෙන හරස්කඩ. මෙන්න මේ තුන් පැතිකඩ බලලා Tamange පපුවට තත්තු කරලා ඇහුවොත් මම මේ භාවනාව කරන්නේ ඇත්තටම බෝධිඅංගයක් පිණිසද එහෙම නැත්නම් මේ ලෞකික භෞතික සැප පිණිසද කියලා ඒක ඔය හිතන තරම් ලේසි නෑ. ඒක ඔය හිතන තරම් ලේසි නෑ. අපි කිව්වොත් එහෙම මේ භෞතික ලෞකික සැප සඳහා සෝසීවව සඳහා කරනවා කියලා යා බාලපන්තියට යා දාන්න හොඳ නෑ. නිවන් සඳහා භාවනා කරන එක නම් ඉහළපන්තියට තියන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. මේක තමයි මේ පරිණාමයේ සම්දිස්ථාන. මේක තමයි අපි භාවනා කරනකොට භාවනා ලෝකේ ළමා යුගයේ ඉඳලා වැඩි වෙපත් වෙන තැන. ඒක සිද්ධ වෙන්නේ තොග වශයෙන් ඒක සිද්ධ වෙන්නේ පුත්කල ભેදීදී. ඒක නිසා කෙනෙකුට මේ මම මේ මෙච්චර මහන්සිලා අපකප වෙලා භාවනා කරන්නේ පෙනෙමින් තියෙන අස්මානේ තියෙන නිවනකටද එහෙම නැත්නම් මේ ලෝකයා භාවනා කරන නිසා නැත්නම් අනිකුත් භෞතික සම්පත්‍ය නිසා නැත්නම් ලෝකයට භාවනා උගන්වන්න මම ගුරුරෙක් වෙන්න ඕන නිසා ආදිවාසීන් දේවල් වලද කියලා බැලුවොත් ඒක පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් වෙනවා. නමුත් මේ බොජ්ජංග කියන පදේදී තේරෙන්නේ <coughs> බොජ්ජංග වැඩෙන්නේ යම් කිසි කෙනෙක් මේ භාවනාව කොච්චර ලෞකික භෞතික කාරණා සඳහා වැඩුවත් එයාගේ හිත චත්ත සත සතුපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීචේ සතර irdipaද පංච බල පංච පංචේන්ද්‍රිය පංච බල මට්ටමට යන්න පුළුවන්. ඒක බොජ්ජංග වලට වැඩෙන්නේ නිවන අරමුණු කරන භාවනා කරේ නැත්තම්. නිවන අරමුණු කරයි කිරීමත් ඒක බොජ්ජංග බවට පත්වීමත් ඒකේ පුද්ගලට වැටහීමත් සෝවාන් වෙන්න ඉස්සර වෙලා මෙතන තමයි සම්දිස්ථාන. බොජ්ජංග මට්ටමට යනකොට යාට තේරෙනවා මම මේ වඩන සතිය මම මේ වඩන ධම්මවිචේ සම්බොජ්ජංගය මම මේ වඩන විරිය සම්බොජ්ජංගය පීති පස්සද්දි සමාධි උපේකාදි සම්බොජ්ජංග මේ ලාමක භෞතික ලෝක ලෞකික වැඩකටද යොදන්නේ එහෙම නැත්නම් නිවනටද කියන එක ඒ කිනාට වැටහෙන බව තමයි බුරුමේදී මේ බොජ්ජංග කියන වචනට දෙන අර්ථකථනය. ඉතින් ඒක වැටහිලා නැත්නම් මෙයා මේ සාහසික වැරද්දක් කරව රාජපරාධකාරයෙක් කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් යෝගාවචරයට උඩ තේරෙනවා මේ කහපා දෙන්නවක්වත් අනුන්ට වැඩිය උසස් කරලා පෙන්නනවත් මම ලොකුයි අනික් අය පුංචි කියනවක්වත් මාට විතරයි තේරෙන්නේ ඔබට තේරෙන්නේ නැහැ කියනවත් කියන කෙනාට තාම බොජ්ජංග මට්ටමක් ඇවිල්ලා නැහැ. බොජ්ජංග මට්ටමට එනකොට ওই තාරාතිරක් නැහැ. ඔය අෂ්ටලෝක ධර්මයේ තියෙන මම උසස් ඔබ පුංචි කියන කතා තමන්ටම තේරෙන පටන් අර ගන්නවා වංචනික ධර්ම ගමනට බාධායි කියන. මේකට නිදර්ශනයක් විදිහට ඊස් අස්සසාල නිදර්ශනයක් විදිහට කියන්න පුළුවන්. ඒ අපේ තේරවාදයේ තියෙනවා සම්මත පොත්, ඒ කෙලිම සාරවත්න දේශිත ත්‍රිපිටක පොත්, ඊට පස්සේ සමහරක් සංග්‍රහ ග්‍රන්ථ, ඒව තේරවාදයේ රාමුව තේරවාදයේ සීමාවල් පෙන්නන එහෙම නැත්නම් අර්ථකථනයේ නිරූපණය කරන පොත් එන්ටිපිටක අපි එක බාර ගන්නවා. ඒ වගේ අපි විසුද්ධි මාර්ගේ බාර ගන්නවා. ඒ වගේම මිලින්ද පඤ්ඤා කියන පොත බාර ගන්නවා. සමහරු පටිසම්භිදා මාර්ගය සැක කරන සමහරු බාර ගන්නවා. ඉතින් මෙන්න මේකේ පොත් සෙට් එකක් තමයි අපි ගන්නෙ මෙන්න තේරවාදී නියෝජනය. ඒක තමයි මේ මහායානෙ මේක වෙන් වෙච්ච තැන. ඒකෙදි මේ ප්‍රසිද්ධ පොතක් අපි ළඟ තියෙනේ වගේ මිලින්ද පඤ්ඤා මිලින්ද ප්‍රශ්නය කියන පොත. ඒකෙදී මිලිඳු නැත්නම් මිරැන්ඩා කියන ඒ ග්‍රීක රජුරෝ තේරවාදී හාමුදුර කෙනෙක් වෙන මහානාග නෑ ඒ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන ප්‍රශ්න අහනකොට ඒ අහන ප්‍රශ්නය හරියටම තේරු කරන මේ මේ මිරණ්ඩා කියන රජුට අහන ප්‍රශ්න වලට නාගසේනක ආමඳුර උත්තර දෙනවා ඒ මිරණ්ඩා කියන රජුව හොඳ දාර්ශනිකයෙක් ඒ වගේම හොඳ යුදකාමියෙක් ඉතින් එයා ප්‍රසිද්ධ කරලා තියුණා මම අහන ප්‍රශ්නට උත්තර දෙන්න කෙනෙකුත් නැහැ. මම දෙන උත්තරය ප්‍රතික්ෂේප කරන්න කෙනෙකුත් ලෝකේ නැහැ කියලා. ඒතර තමයි ආරංචුනේ ඔබ ඔබතුමා එහෙම කිව්වට රාජබලිය තියාගෙන මෙන්න මේ මහාම්සු කෙනෙක් ඉන්නවා නාගසේන ගිහිල් පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් රජුරු අපබ්‍රන්ද ප්‍රශ්න අහන දෙකම ප්‍රශ්න සතරකම ප්‍රශ්න අහලා අහලා අහලා අහලා ඒ හාමුදුරන්ව වශී වෙන මට්ටමක් තියෙනවා. එතකොට ඒ රජුරු අහනවා දැන් ඔබ වහන්සේ මේ තරම් විචක්ෂණව මේ තරම් දක්ෂව ආහනාන ප්‍රශ්නට උත්තර දෙන්න ඔබ වහන්සේ මේ මෙතෙන්ට මම එන්න ඕනෑ කියලා බැහැගෙන ගිය ගමනක් මේ තියෙන්නේ නැත්තම් ගමන යනකොට අතරමඟදී ඇතිවෙච්ච දක්ෂකමත් මේ අතරමඟදී ඔබ වහන්සේට මේ මේ පරමාර්ථය පහළ වුණා නැත්තම් පටන් ගන්න වෙලාවෙ ඉඳලා මේ පරමන්තේ තිබුණාද කියලා ඉතින් නාගසේන රජු හාමුදුරුවෝ කියන නෑමට පටන් ගන්නකොට මේ මොනක්වත් මන් දන්නේ නැහැ මම මේම අම්මයි තාත්තට දිනුට ජාතක වෙලා ඉපදුනා. අම්මයි තාත්තා කියලා මම පන්දලට පූජා කරා. මට මෙලෝ හතරක් දන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා තුගාපන් කිව්වා. පඩිකම් හොතපන් කිව්වා. අරවත කරපන් මේවත කරපන් කිව්වා. මම දන්නේ මම කරා. ටික කාලයක් ගියාට පස්සේ කොහොමද සාමනීර කරන්න ඕනේ පොත කියවපන් කියලා මම කරා. ඊට පස්සේ මට සාමනීර කියලා නමක් දැම්මා. නාගසීන කියලා නමක් දැම්මා. ඉතින් ඒ දේ කරගෙන ඉන්නකොට උඹට දැන් උපසම්පදා වෙන්න කල්ලාට ඕන උපසම්පදා වුණා. ඒත් මන් දන්නේ මේ මොකටද මේ සුද්ධ කරන සුද්ධ කරන යන්නේ කියලා. උපසම්පදත් වෙලා ඒ තරක් කරපන් එහාට ඵලයන් චාන්චෝ මෙහාට ඵලයන් චාන්චෝන් තමයි ඉතින් අරන්නේ වල තියෙන්නේ. අරක කරපන් මේක කරපන් අර කරපන් මේක කරපන් කිය කිය ඉන්නවා. ඉතින් ඒ ඒ උපසම්පද වෙච්ච එකට තේරෙන්නේ නැහැ මේ කොහෙද අනගහන යන්නේ කියලා. ඇත්තට මන්දගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඊරිතද එන්නේ කියලා කරවනවා. එක්කෙකුට තේරෙන්නේ නැහැ. මේ මොකාටද යන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් නාගසේනාඳුරෝ කියනවා ඒ විදිහටම තමයි මටත් උනේ. පස්සේ තමයි තේරුනේ මේ පැවිදි උනේ නිවන් දකින්න කියලා. ඒ වුණාට කරන්න බෑ. වෙන දේවල් සිද්ධ වෙන්නේ. උන්නව කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි මට තේරුනේ මේ manussාර්ථ ප්‍රතිලාභය පැවිද්ද ක්ෂණ සම්පත්තිය බුද්ධෝත්පාද කාලයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ මේ සියල්ලම හම්බෙලා තියෙන්නේ මේ පෙන්කෙලින්න නෙවෙයි නිවන් දකින්න කියලා තේරුණේ මම උපසම්පදා වෙලත් බොහෝ කාලයකට පස්සේ. එදායින් පස්සේ තමයි මගේ මේ දක්ෂතා මතුවෙලා අවශ්‍ය ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් කතිය ඔක්කොම ආවේ මම පැවිදි වෙනකොට මම මොනක්වත් මයි ළඟ තිබුණේ නැහැ. නිසා ආරම්භක ශේෂයේ වශයෙන් අපි ළඟ ගුරු නොතිබුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ආරම්භයේදී භාවනා කරන්න මේ අනුසන්තෝෂ කරන්න නැත්නම් කාට හරි උගන්වන්න එහෙම නැත්නම් මේ මතක වැඩි කරන්න. තල්ලෙට සනීප කරන්න. නැත්නම් රට්ටු භාවනා කරන නිසා කියලා කිව්වට ප්‍රශ්නයක් නැත්තේ නේ. ඒගොල්ල අයින් කළ යුතු නෑ. නමුත් කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා මේ බුදු කෙනෙක් උපදින්නේ මේ අපේ ලෙඩ සුව කරන්න විතරක් නෙවෙයි. මේ බුදු කෙනෙක් උපදින්නේ මේ අපිට භෞතික ඥාන ලෞකික ඥාන උපදවන්න නෙවෙයි. ඉතින් මේ හම්බ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ගන්න තියෙන උපරිම ඵලයේ තියේදී මේ අහ කියන දෙයකින් ගන්න මොකටද කියලා වැටහෙන වෙලාව තමයි ධර්ම ඔජ්ජංග ධර්ම බවට පත් වෙන්නේ. ඒක නිසා ඒක කොයි වෙලාවෙ කාට සිදු වෙයිද කියන්න බෑ. කාටවත් කියන්න බෑ අපි එනකොට මේක දැනගෙන ආවයි කියලා. මොකද ඒක ඒකට හේතුව ওই බෞද්ධයෝ කටවචනෙට මම මේ භාවනා කරන්නේ දන් දෙන්නේ සිල් ලකිනේ නිවන් දකින්න කියලා කියනවා. නමුත් ඒ ශබ්දම මූලපතියයි සූත්‍රයේ සර්වචනස් කියනවා නිවනත් ප්‍රපංචයක් විතරයි. කවදාකවත් අත්දකපු දෙයක් නෙමෙයි. ඒ ප්‍රපංච පිටිපස්සේ ගියාට ඒ මිනිස්සයා දන්නේ මේක කහ පාටද නිල් පාටද දිග දහරස්ද කියලා. නිවන කියන වචනේ විතරයි ඒක කවදාකවත් නිවන් අවබෝධ කරලා බලනකොට ඒ ඒ ඒ වචනෙන් අපි හිතාගෙන හිටව මොකක්වත් මේක නෑ. අපි අවබෝධ කරලා බලනකොට අපි හිතාගෙන මොකක්වත්ම නෑ. ඒක බරපතල ප්‍රශ්නයක් යෝගාවචරයට. මොකද යෝගාවචරය මෙහිට එනකොට නිවන මේ කහා පාට එකක් වෙන්නේ නැති, බෝල ආකාරයක් වෙන්නේ නැති, ඉලිමකක් උඩ තියෙන ලොකු ආලෝකයක් වගේ. එහෙනම් මේ ලස්සන දිවි ලෝකයක්ම වාගෙන ඉන්නේ. අනේ මේ ඇවිල්ලා බැලුවාට පස්සේ ඒ බලන මොකක්වත්ම නැහැ. ඉතින් හිතනවා මේ අපි දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්ත නිවන වෙන එකක්ද? මේ නිස්සරණ වනේ පෙන්වන්න හදන නිවන වෙන එකක්ද කියන තරම් කරකොලතන්නේ. ඒ නිසා කවදා හෝ Taman නිවන කියලා හිතාන හිටපේක නිවන නෙවෙයි කියලා තේරෙන දවස් තමයි නිවන් දකින්නේ. කවදාකවත් අපි හිතපු එක නෙවෙයි. ඉතින් මෙන්න මෙතනදී මේ වෙන පෙරලියේදී නිකන් මෙන්න මෙහෙම වාක්‍යයක් කියන්න පුළුවන්. අපි මේ භෞතික ලෞකික ඕනම පරමාර්ථයක් ඕනම අභියෝගයක් ඕනම ළඟාවීමක් සඳහා යනකොට අපි එල්ලයක් ඇති කරලා අපි ඉන්න තැන ඉඳලා එල්ලේ දක්වා යන්න තියෙන ක්‍රමවේදය තමයි ඔය සමීකරණ ඔය ව්‍යාපෘති ඥාන ඔක්කොගෙම තියෙන. ඉතින් යම් වෙලාවක අපි දෙන්න ගියාට පස්සේ සාර්ථකයි අපිට තියෙනවා බලාපොරොත්තු ඉෂ්ට උනායි කිය. නිවනේදී විතරක් මත මේ ਸਰවචනසි අපට පෙන්නන දේ විතරක් අපි මේ එල්ල කරන දේත් එතෙන්ද බලනකොට විපරිණාමය වෙලා. කවදාකවත් නියමිත එල්ලයකට නෙමෙයි අපි යන්නේ. එතෙන්ද යන්න යන්න අපි ඉස්සරහින් තියාගත්ත එල්ලයත් අපි ඉස්සරහින් තියාගත්ත පරමාර්ථයත් වෙනස් දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඒක නිසා පටන් ගන්නකොට අච්චර දුරක් ගියාම මෙන්න මේ දේ හම්බ වෙනවා කියලා ගියාට එතන ගියාට පස්සේ හම්බ වෙන්නේ ඊටදී වෙනස් වෙච්ච දෙයක්. ඒක නිසා මේකට බුදු කෙනෙකුට අර කාටවත් ප්‍රතිපදාවක් මේකට දියන්න බෑ. කාටවත් මේකට කරුණු එකතු කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දීපු කරුණු කාටවත් අඩු කරන්න බෑ. බුදුජානනාංශයේ ඉච්ඡර කාලයක් මේ පරිශ්‍රණය කරලා කරලා කරලා මේ මිනිස්සුන්ට තේරුම් ගන්න තියෙන ඔබ ශ්‍රද්ධාවෙන් කරගෙන ඵලයන්. කන්නේ අනකොට ඔය නිවන කියූප එකත් නිවන නෙවෙයි. අපි ධ්‍යාන කියලා හිතන්නේ නෙවෙයි ධ්‍යාන අපි හිතනව නෙවෙයි. මාර්ගඵල ඥාන කියනවා අපි ඔය හිතන જાතිව නෙවෙයි. විපස්සනා ඥාන කියනවා අපි ඔය හිතන්නේ නෙවෙයි නෙවෙයි. ආන්න ඒකට ලෑස්ති වෙලා මේ වෙනස් වීමට ලෑස්ති වෙලා යන්න ආධුනික යෝගාවචරයට බෑ. එහෙමනම් මෙච්චර පිසක් කෙන එකක් නෑ භාවනා කරන්න. අපි මේ භෞතික සම්පත් භෞතික අභියෝග ජය අරගෙන ඒකෙන් ඇති වෙච්ච ගැම්මෙන් තමයි භාවනාවත් අපිට යම් දවසක මේක ජය ගන්න පුළුවන් වෙයි කියලා එල්ලයක් ඇතුව එන්නේ. නමුත් මෙතින් ඇවිල්ලා හුදුට භාවනා තීරුම් ගන්න වෙලාවේදී අපි වෙන විදිහකට කියනවා නම් භාවනා බොජ්ජංග මට්ටමට යනකොට තේරෙනවා අපි සැලසුම් කර එල්ලය උදාහරණයකට පාවිච්චි කරන පණිදි කියන වචනේ ඒකත් ළඟට ගිහිල්ලා බලන්න වෙනස් වෙනවා. ඒක නිසා අහවල් එල්ලේට අහවල් දවසට මෙහෙම මෙහෙම යනවා කියලා අරගෙන මොනම විදියකින්වත් ඉසුරු ප්‍රකාශයක් මේක කරන්න බෑ. ඒ නිසා බුද්ධංග මට්ටමට යනකොට ඒ කෙනාට මූණ දෙන්න වෙන తত্ত্ব ආධුනික යෝගාවචර පැත්තෙන් බැලුවොත් වරහන් ඇතුලේ කියන්න වෙනවා බලාපොරොත්තු සුන්වීමක් කියලා. මෙතෙක් කරගෙන ගිය දේවල් වල බලාපොරොත්තු සුන්වීමක් සිද්ධ වෙනවා. බොජ්ජංග මට්ටමට යනකොට හැබැයි ඒකේ පොඩි සෙල්ලක්කාරකමක් තියෙනවා. ඒකේ පොඩි මේ නැවුම් ගතියක් තියෙනවා. තමන්ම බලාපොරොත්තු වෙච්ච දේ තමන් ඉදිරි පිට කඩා වැටිලා මේක ජයග්‍රහණයක් බව. ඒ බලාපොරොත්තු සුන්වීම ජයග්‍රහණයක් බව බුදුජානනාංශය අපට කරකවල පෙන්ලා දෙන පොජ්ජංග මට්ටමේ. එතකොට තමයි යෝ සූත්‍රවල තියෙන ඊටාම ගැඹුරු අර්ථ මේ වචනවල යට හැංගිලා තියෙන අර්ථ පේන්න පටන් අරගන්නේ සර්වඥාන්සේ සඳහන් කරනවා මහණෙනි මේ දුක අපිට පේන්නේ දතේ එකක්කෝ බඩේ එකක්කම නහය එකක්කම ඉසේ එකක්කම දුකයි තමයි ඒක කිසිසේත්ම දුකක් නෙවෙයි කියලා කියන්න පුත්‍රජාන්සේ කතාරින්නේ නමුත් මේ මේ දුක දුක්ඛ ආර්ය සත්‍යක් බව තේරුම් ගන්න එක විතර සැපක් මුළු මනුස්ස ඉතිහාසෙම නෑ මේ පැමිණිච්ච දුක ඔබ මේක ආර්ය සත්‍යක් වශයෙන් ගන්න නම් ඉවසන්න පුළුවන් මේක දුක වශයෙන් ද්වේෂයෙන් බැලුවත් ඉවසන්න බෑ. ඒ නිසා මේක දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් බාර ගන්න නම් කොච්චර පුළුල් මනසක් ඇති කරන්න ඕනද? ඒතකොට දුක එnde එnde යා පිළිගන්න මම වඩ වඩාත් ආර්ය සත්‍යයට ලං වෙනවා. දුක්ඛ ආර්ය සත්‍යයට. මට වෙන්නට වැඩිය ඒකට යන්න අත්තල් තියෙනවා. මට සද්ධාව තියෙනවා. මට සීලය තියෙනවා. මට සතිය තියෙනවා. මම සීලෙන් සද්ධාවෙන් සතියෙන් යුක්තව වෙනකට වඩා දුක් විඳ විඳ බුදුජානනාංශය ස්තුති කරනවා මට වෙන්නට වඩා ඉවසන්න පුළුවන්. එතකොට තියෙන සැප ඔය දුක නොලැබී ලැබෙන සැප නෙවෙයි ඒක. දුකක් විඳලා වෙන්දට වඩා විඳලා වෙන්දට වඩා දරාගෙන ඉඳලා මේක සද්ධාවේ ආනිසංස සීලේ ආනිසංස සතිය ආනිසංස කියලා තමයි වැටෙනකොට පේනවා මේක මේ විදියට යෙදුවේ නැත්තම් අපේ කංසන්තානේ මෙහෙම ශක්තියක් තියෙනවා අපි දන්නේ නැහැ අපේ సంతානේ ශක්තිය තියෙන්නේ දුක එනකොට දුවලා යන්නයි, අඬහෝ ගන්නයි, අතන මෙතන දුවන්නයි, අරයට මෙයාට කියන්නයි. කවදාකවත් Tamanne මේක දරා ගන්න පුළුවන් බවක් සද්ධාවෙන් බැලුවොත්, සීලෙන් බැලුවොත්, සතියෙන් බැලුවොත් දරා ගන්න පුළුවන් බව Tamanවත් අදහන්නේ. බුදුසසුනේ මෙන්න මේක අපට දීලා කියනවා දුක ආර්ය සත්‍යක් විදිහට දකින්නකොට ඇතිවෙන මේ සැපය මිනිස්සුෙකුට ලබන්න පුළුවන් ප්‍රීම සැපක් කියලා. අන්නේ එවැනි කරුණු බොජ්ජංග මට්ටමට ආපු නැති හිතට හිතා ගන්න බෑ කොහෙද මේ දුකේ සැපක් කොහෙද තියෙන්නේ කියලා. දුක නම් දුකමනේ. නමුත් මතක් කරගන්න අපි මේ වේදනාන පස්සනාව ඉගෙන ගන්න වෙලාවේදී ඒ ධම්මදින රහත් මෙහෙණින් ආංශේ අර විසාකාර්ය විසාක උපාසකතුමාට කිව්වා මේ දුකේ සැප දුක දෙක තියුකම් තියෙනවා. නැත්නම් විසාක උපාසකතුමා අහනවා ආර්යවෙනි දුකේ තියෙන සැප දුක දෙක මොකක්ද? දුක පැමිණෙනකොට සහ පවතිනකොට දුකයි ඒක නැති වෙනකොට සැපයි. නමුත් නැති වෙන වෙලාවේදී ඒකේ සැපක් තියෙන බව අපිට තේරෙන්නේ නැත්තේ දුක කෙරෙහි යත්තා වූ ද්වේෂ අනුසය නිසා. යම් වෙලාවක ද්වේෂ අනුසයකින් තොරව දුක දිහා බැලුවොත් දුක එනකොට දුක් වුණාට ඒක යනකොට සැපයි. ඒ නිසා යනකොට ප්‍රමෝද වෙන්න දෙයක් තියෙනවා ඒකේ. කරගන්න බැරි ඒකට තියෙන අනුසය ධර්ම නිසා. නිසා යම් දවසක අනුසය මෙතනදී මාව හොල්මන් කරනවා කියලා දැනගෙන අනුසයත් එක්ක දැනගන්න නම් එයාට තියෙනවා මේ දුක ඇතුලේ සැපක් තියෙනවා. දන්න මිනිහා ඒක වතු කරගන්නවා. නොදන්න කෙනා දුකට වෛර කරනවා. ඒ වගේම හැම සැපක් ඇතුළෙම දුකක් තියෙනවා. මිනිස්සෙක් හිතනවා සැප කියන්නේ 100%ක්ම සරතෝ භද්‍ර හරි දෙයක් කියලා. ඒ නිසා gediya පිටින් බාරගත්තට සැප යන්නේ දුකක් තියලා අන්තිමට එකතු වෙලා තියෙන දුකක් විතරයි. ආනේ විදිහට මේ වගේ බැලිය යුතු මේ ආන්සර් හරියට තේරෙන්නේ අපි මේ ළඟාවෙන්න හදනදී සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් එතෙන්ද ගිහිල්ලා බලනකොට ඒක වෙන දෙයක් වඩපත් වෙලා තියෙනවා. අන්න ඒක දැනගන්න එක තමයි මේ බොජ්ජංගවල විශේෂයෙන්ම යෝගාවචරයට සිද්ධ වෙන්නේ. ඒ නිසා එතෙන්ට යනකොට යෝගාවචරයට ආධ්‍යාත්මික වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා. ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා. වීර්ය යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. සති යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. සමාධි ප්‍රඥා යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනෝනේ. අර වැඩිච්ච ධර්ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ධම්මානුපස්සනා මුලින්ම සඳහන් කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නරක ධර්ම සමතුලනය කරන්ඩ ඒකත් එක්ක හෙට්ටු කරන්ඩ දැනට තමන් ළඟ තියෙන උපකරණ ටික. ඒ නිසා යෝගාවචරයා ඒ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥාවල වර්ධනයක් දකිනවා උච්චංග මට්ටමට එනකම්. ඒ වර්ධනේ පෙන්වන්නේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවටපත් වෙනවා. විරිය ඉන්ද්‍රිය විරිය බලයක් බවටපත් වෙනවා. සති ඉන්ද්‍රිය සති බලයක් බවටපත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් බවටපත් වෙනවා. විරිය ඉන්ද්‍රිය විරිය විරි බලයක් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ Taman ළඟ වැඩිලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම බල බල බවටපත් වෙනකොට මොකද්ද මේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් පාටපත් වෙනවා කියන එකේ යෝගාචර ඇඟින ක්‍රමය යෝගාචර දැනෙන ක්‍රමය පොතක මේ දෙක අතර දකින්න පුළුවන් වෙනස ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් පාටපත් වුණා කියන එක එකම වචනේ නම් කොහොමද කියන එකට පුංචි උත්තරයක් සපේනවා සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ කතරු වෙච්ච ස්වාමීන් වහන්සේමයි පටිසම්භිදා මාර්ගයේ පොතේ පරිසම්බන්ද මාර්ගයේ පොතේ කොටස් දෙකක් තියෙනවා අපේ මේ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්තිකේ එක තැනක තියෙනවා බල කතා කියලා. මේ කුඹල කරවල බල කරවල කතා නෙවෙයි මේ බල කතා. බල කතා කියන්නේ ඉන්ද්‍රිය කතාවේ ඉඳලා බල කතාවට යෝගාවචරය නගින්නේ කොහොමද? ඒක සාරිපුත්‍ර ස්වාමීන් දැක්කේ කොහොමද කියලා. ඉන්ද්‍රියක් වශයෙන් සද්ධාව සද්දින්තයන් සද්දේය වස්තු අදහන සුළු ගතිය සද්ධාව කියලා ඉන්ද්‍රියක් වශයෙන් පෙන්ලා දීලා කියනවා. ඒක කොච්චර දුර වඩනවද කියනවනම් බුදුන් අදහනවා ධර්මය අදහනවා සංඝයා අදහනවා සීලය අදහනවා තමන් කරන භවනාව අදහනවා. ඒ ඇදහිල්ල ඉන්ද්‍රිය ධර්මක ඉඳලා බල ධර්මයක් වඩපත් වෙනවා කියලා කියන්නේ අසද්දේන කම්පතිති සද්ධා බලං. Taman තුල සද්ධාව 100% නැතුව ගියත් කම්පන වෙන ගතියට ආවනම් අන්න ඒකට කියනවා සද්ධා බලය කියලා. සද්ධාවට දෙන බලවත් වීමට දෙන අර්ථකතනෙ තමයි සද්ධාව ඉහළ පාළ යන එක. ඔබ වඩපන් වැඩුවට ඒක අඩු නැයි කියලා නැති උනායි කියලා සැලෙනවා නම් දැවෙනවා නම් තාම සද්ධා බලවත් වෙලා නැහැ. ඒක නිසා ඒකට උඩ පහළ යන එක සබහා ධර්මයේ. ඒක වෙනස් වෙන සුළු බව සබහා ධර්මයේ. අන්න එකට නොසැලෙන බවට කියනවා ශ්‍රද්ධාව අතින් බලවත් වෙලා. ඊට පස්සේ කියනවා විරිය ඉන්ද්‍රියක් කියලා කියන්නේ උත්සාහන ලක්ෂණ. වැටෙන්න හදනදී ඔසෝල තබන ගතියට විරිය කියන එක ඉන්ද්‍රියක් වශයෙන් අපිට හම්බ වෙනවා. ඒක බලයක් වෙන්නේ කොහොමද? කුසීතේන කම්පතිති විරිය බලන් තමයි භාවනා කරනකොට කුසීත වෙලා හිත වැක්කිරෙන්න ගන්නවා. ඔළුව වැක්කිරෙන්න ගන්නවා. නිදිමත ගතියක් පේනවා. හැබැයි පසුබහන්නේ කම්ප වෙන්නේ මේක හරහා මං කවදා හරි යන්න ඕනේ. මේ නිදිමත ගතිය එන්නේ කෙලස් නැති වෙනකොට. රාගේ නැති වෙනකොට, ද්වේෂේ නැති වෙනකොට නිදිමත එනවා. ඉතින් ඒක නිසා මම භාවනා තැහැල්ල දැම්මොත්, බය වුණොත් මට කවදාකවත් මෝහය විනිවිදින්න බෑ. ඒ නිසා භාවනා කරනකොට අපි කොච්චර නාලා කියලා කොච්චර ඇඟ සීතල කරන සක්මන් කරලා මෙනෙහි කරමින් භාවනා කරත් නිදිමතක් එනවා. මේ පැමිණෙන නිදිමතට ඉච්ඡා බංගත්වයක් ඇති කරගන්න නැතුව ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව ඒතියෙද්දි දිකටම භාවනා කරගෙන යන්න පුළුවන් නම් කුසීත උනත් නොසැලෙන මනසක් ආපෙලාට කියනවා විරිය බලං සම්පූර්ණ අනිපත්තරවලා පෙන්නනවා සාරිපුත්‍ර සාංශි මේ සාරිපුත්‍ර සාංශි කියන්නේ බුදුහාමුදුරන්ගේ වචනින් කියනවා ධර්ම සේනාධිපති ඉතින් මේජර් ජෙනරාල් කියනදී අපි අහන්න එපායි යුද්ධක ඉන්නකොට අපිට මේජර් ජෙනරල් කියන එකට උඩින් යන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර සංසි මොනවා කිව්වා yes sir කියලා සැලුට් එකක් ගන්න එක තමයි කරන්නේ. ඒ නිසා කැමති නම් ඕනේ නම් මේ විශ්වාසය ඇති කරන පරිසම්පදා මාර්ගයටන කියවන බල කතා, කුඹලා කතා වගේ නිකන්. ඊට පස්සේ කියනවා සතිය පිළිබඳව පමාදේන කම්පතිති සති බලං. අපි සතිය වඩනවා. අපි බානවා ඉඳගෙන ඉන්නකොට සතිය වඩන්න. ආශ්‍රව ප්‍රසවාති උපය කරගන්නවා. පිම්බි මහැකිනේ උපයෝග කරගන්නවා. ඉන්න ඉරියව් උපයෝග කරගන්නවා. සක්මනේදී වම දකුණ උපයෝග කර ගන්නවා ඉරියව් උපයෝග කරනවා ඔසවන තමන උපයෝග කරනවා নানা ප්‍රකාර ක්‍රම වලින් අපි සතිය වඩනවා එදින්දා වැඩ කොට යනකොට එනකොට කනකොට බොනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට සත්‍යමත් වෙලා වෙලා අපි හිතමු දවසක අපේ දවසේ වැඩි වේලාවක් පරියන්ක වැඩි වේලාවක් සක්මනේ වැඩි වේලාවක් දැන් සතිය මම ඉන්නවා කියන විශ්වාසයේ යෝගාවචරයට ඇති උනායි කියලා ඉතින් එතකොට යෝගාවචරය උත්සාහ කරනවානේ 100%ක්ම සත්‍යමත් වෙන්න. ඒකේ අර අපි අධ්‍යාපන ක්‍රමය හරහා අපි යම් ශිල්පික දක්ෂ වෙනකොට අපි ඒක කෙලපෙමිනෙන්න උත්සාහ කරනවා. නමුත් දවසක තේරෙනවා තමයි ඔය කොච්චර උත්සාහ කරත් වරින් වර තැන්වල අසතිය මතුවෙනවා. ප්‍රමාදේ මතුවෙනවා. තමයි නොසිතූ විදියට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඉතින් සිද්ධ වෙච්ච වෙලාවේ වහ කණ්ඩ හිතෙනවා. ඒ වගේම ගෙදර මිනිස්සුත් අහන ඕන්න භාවනා කරන්න ගිහිල්ලා ඉතින් කොහමද එන යතුරු මතක රැචුනේ භාවනා කරන්න කියලා. භාවනා කරන්න කියන වැසලා මොදු කුඩේ ගිනිච්ච නැත්තේ. ඉතින් ගෙදර මිනිස්සුත් තොලුවට වක් කරනවා මේවා. ඉතින් අර වෙන වෙන හැම වෙලාවෙම හිතනවා යකෝ සතිමත් වෙන්න කියලා කොච්චර කෙරුවක්වත් පොඩි පොඩි අඩුපාඩුකම් වගේක් තියෙනවා. මේක බුදුහාමුදුරන්ගේ දෝෂයක්ද සතියේ දෝෂයක්ද මගේ දෝෂයක්ද කියලා අර සතියෙන් හිටියට යම් යම් තැන්වල ප්‍රමාද දෝෂ හිටිනවා. අන්නේ ප්‍රමාද දෝෂ ගැන විශාල ආත්ම චෝදනාවක් එන්න පටන් ගන්නවා. මට නම් කවදාකවත් බැරි වෙයි සති වෙන්න. සතිපත් වෙන මේ මිනිස්සු ඉස්සරහා මෙන්න මේ වගේ ලැජ්ජාවට මටපත් වෙන්න වෙනවනේ. මෙච්චර සතියෙන් හිටියත් මම ප්‍රමාදයට වැටෙනවා නේ කියලා කල්පනා වෙන එක නැති වෙන දවසක් එනවා ප්‍රමාද වුණාට සැලෙන්න එපා. එහෙම වුණොත් හම්බෙච්ච අවස්ථාවේ ඊගාවට සත්‍යමත් වෙන්න බැරි වෙනවා. මේ සතිය කියන එකත් අනිත්‍ය ධර්මයක්. සතිය කියන්නේ දුක්ඛ ධර්මයක්. ඒක ඇති වෙන වෙලාව වගේම නැති වෙන වෙලාවක් තියෙනවා. ඔබ කොච්චර දැඟලුවත් ඒ සතිය නැතුව යන අසතිමත් වෙන වෙලාව 100ට 100ක් අඩු කරන්න බෑ. ඔන්නක බාර ගනිමු. සතිය වගේම අසතියත් එක්ක ඉඳලා තමයි මේ ගේම ගෙනියන්නේ. අන්න ඒකට පශ්චාත්තාප නොවි තමන්ට තමන් සාප නොකර ගන්න තමන්ට තමන් අසහනයටපත් නොවි එහෙම නැත්නම් නුරුස්නා ගති පහල නොකර ගත කරන කෙනෙක් ගැන හිතනද ඒක න පුළුවන් තරම් උත්සාහයෙන් සතිමත් වෙනවා. නමුත් Taman අතින් යන අඩුපාඩුවක් වෙච්ච වෙලාවක ප්‍රමාදයට වැටිච්ච වෙලාවක යා සති බලය පාවිච්චි කරලා හිතා ගන්නවා මේක ඇති. මේක මම නෙවෙයි. මේ සතියේ තියෙන ආසතිය කියලා එක. ඒක මම තේරුම් ගන්න වෙනවයි කියලා මම පොඩ්ඩක් කතා වෙන පැත්තකට ගෙනියන්නම්. කවදා හරි උපරිම සතිමත් වෙන කෙනත් Taman අතිනොත් අත්තරදි වෙන්න පුළුවන්. අසතිය වෙන්න පුළුවන්. ප්‍රමාදයට වැටෙන්න පුළුවන් කියලා බාරගත්ත කෙනාට විතරයි තව කෙනෙක්ගේ අත්තරද්දකට සමාව දෙන්න පුළුවන්. වෙන කාටවත් කිසිම විදියකට අපේක්ෂා කරන්න එපා. තමන්ගේ අත්තරද්දට තමන්ට සමාව දෙන්න බැරි කෙනෙකුගෙන් කවදාකවත් අනුන්ට සමාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සතිය සති බලයක් වෙනකොට එන මෛත්‍රිය සතිය සති බලයක් වෙනකොට එන හිතසුව ඒක බුදු කෙනෙකුට විතරයි තේරෙන්නේ. Tamange තියෙන හැම අඩුපාඩුවකටම මෙච්චර උත්සාහ කරද්දිත් අඩුපාඩු තියෙනවා. ඒකට තමන්ම අහිංසකව සමාව දෙනවා. ඒක දෙන්න මේ සාමාන්‍ය සතියෙන් බෑ. විශාල සති බලයක් අවශ්‍යයි. අන්නේ සති බලය එන වෙලාව එනකොට යෝගාවචරයා සතිය කෙලපැමිනියා වාගේ යන්න පුළුවන් ඉහළම තැනට එයා ගිහිල්ලා තියෙනවා. ඒක ඒ කියන්නේ සතිය කැඩෙන්නරල සතුට වෙනවා කියන එක නෙවෙයි. සතිය කැඩුනට පශ්චාත්තාප වෙලා ලාභයක් නැහැ. ඔබ ඊගාව චිත්තක්ෂණේ සතුටුමත් වෙන්න ඕක නොසලී සිටීම. ප්‍රමාදී නොසලී සිටීම කියන කාරණාව තේරුම් ගන්නවා. මේ වාගෙම මේ උත්තරම සමාධියක් ඇවිල්ලා. බොහොම ලස්සන භාවනාව යද්දි පහුවෙන වකිත්තත් ඇරි ගැහුණා වගේ ගලකට ඇරියා වගේ නන්නත් අල්ලා සීසීකට වෙලා ගියාට පස්සේ වහ කණ්ඩාවක්වත් මේක කරපු මනුස්සයාට දොස් දෙන්නවත් වෙනුවට මේ සමාධිය තිබුණට වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං. ඉත වික්ෂිප්ත වුණාට කලබල වෙන්න එපා. ඒ වික්ෂිප්ත වෙන්නේ සදාකාලික ස්ථිරහානියකට නෙවෙයි වරින් වර වික්ෂිප්ත වෙනවා වරින් වර සමාධි මත වෙනවා. නිසා දිගටම සමාධිය තියෙයි කියලා මෝඩ නිත්‍ය සංඥාවට යන්න එපා. ඒක අනිත්‍ය සංඥාවේ තියාගන්න කියලා සමාධිය තියෙන වෙලාවත් හොඳයි. නැති උනායි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් යම් ආකාරයකට හොඳයි කියලා. විචිතේන කම්පතිති. එම අවිජ්ජායන කම්පතිති ප්‍රඥාවල අපි ළඟ අම්මු තකතිරු ගන්දේනවා. අපි ඔය හිතාන ඉන්න ගොඩාක් ওই ලස්සන දේවල් ඇතුලේ පුදුමාකාර මෝඩකම් තියෙනවා. ඒක වෙන්න ළඟ ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට තමයි පේන්නේ අපි පස්ත පැත්තේ හෙළුවෙන් කියලා තියෙන්නේ. ඒක තේරුම් ගත්ත පස්සේ කවුරුර පෙන්නලා දුන්නොත් මේක උඹේ ඇති වැරදි කියලා වෙන්න පුළුවන්. ඔය කොච්චර විසරදකම් තිබුණත් කොච්චර දක්ෂකම් තිබුණත් අපි ළඟ අවිද්‍යාව යම් ප්‍රමාණයක් තියෙනවා. මේ මේ සංසාරේ ගෙනියන තාක්කල් සෞපදිශේෂ නිවනට යනතාකල් අවිද්‍යාව ටිකක් තියෙනවා. ඕක ගැන කනගාටු වෙන්න එපා. ඔක 100 100ක් නැති කරන්න බෑ. නැති කළොත් ජීවිතේ පවත්වන්න බෑ. අපිට කෘෂිකර්මයේදී උගන්වනවා යම් පස් ටිකක් අරගෙන සම්පූර්ණ ජීවාණුහරණය කරොත් මොනම විස බීජයක්වත් නැති විදිහට පස් එක සුද්ධ කරොත් ඒ පස්වල කිසිම පැලයක් වෙවෙන්නේ නැහැ ඇටයක් පැලවෙන්නේවත් නැහැ කියලා. ඇටයක් පැලවෙන්න නම් පැලයක් වැඩෙන්න නම් ඵලේ පතේ අනිවාර්ය විස බීජ තියෙනවා. විස බීජ නැතුව කවදාකවත් පත සරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අපේ ජීවිතය ගෙනියන්න බෑ. අවශ්‍ය අවිද්‍යාව ප්‍රමාණය නැතුව. නිසා අපිට නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කළා කිසිම අවිද්‍යාවක් නැතුව මේ කරන්න හදනවා කියලා ඒකට කියනවා මූලධර්ම වාදීවක් මිසක් නැත්තම් 100ක් අංග සම්පූර්ණ වෙන්න හදනවා මිසක් ප්‍රායෝගික නැහැ. මෙන්න මේ විදිහට සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල ප්‍රඥා බල ආවට පස්සේ තමයි බොජ්ජංගයට වැටෙන්නේ. එතකොට බුදුජාන විශ්ේ සඳහන් කරන සති සම්බොජ්ජංගං කෝ කසප මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලූකතෝ අභිඥාය නිබ්බානාය සංවත්. දැන් ඔන්න සතිය ඇවිල්ලා තිනවා නිවන් දක්කන තැනට. මෙතෙන් එනකන් සතිය ආධුනිකයෙක්ගේ සතියක් පුරුදු කරන්නන්ගේ සතියක් අරක පිහිට කරගෙන මේක පිහිට කරගෙන අපි සතිය වඩනවා. යම් තැනක සතිය නැතුණා කියලා පශ්චාත්තාප නොවන තැනට ප්‍රමාදී ඇති වුණා කියලා පශ්චාත්තාප නොවන තැනට ඇවිල්ලා ටිකටෝම කටයුතු කරනකොට ඒ යෝගාවචරයට සතිය වඩන්න අරමුණක් අවශ්‍යම නැහැ. අරමුණක සතිය පවත්න්නේ පොඩි කාලේ දඬු වැට අල්ලගෙන නැගිටිනවා වගේ. බයිසිකල් එක පදින්න පුරුදු වෙන වෙලාවේ කවුරු හරි බයිසිකල් අල්ලගෙන ඉන්නවා වගේ. නමුත් හොඳට හුරු වුණාට පස්සේ අරමුණක් අවශ්‍ය කරන්නේ නැහැ සතියට. තිබුණත් අපි ගත්තොත් ආනපානෙ ගන්නවා කියලා මේ ඉඳගෙන විනාඩි දෙක යනකොට සතිය වඩනකට අරමුණ දැක දැක දන දන ගෙවෙන්න පටන් ගන්නවා. මේ ඉස්සරෙන් තියාගත්තයි කියලා හිතමු අපි පිම්බීම හැකිලිම. ඒත් ওই බොජ්ජංග මට්ටමට එනකොට නැත්නම් සති බලය කියන මට්ටමට එනකොට මේ ඉස්සරහින් තියාගත්ත අරමුණ හිත යොදලා නොබෝ වෙලාවකින් ගෙවෙන්න පටන් ගන්න. ඒකට යෝගාචර දන්නවා. දැන් ආරම්භයේදී ආස්වාද ප්‍රසවාසයේ බල බල සතිය ඇති කරනවා. ඊට පස්සේ සිව් ආස්වාද ප්‍රසආසයේ බල බල සතිය ඇති කරගන්නවා. දැන් ආස්වාද ප්‍රසආස නැති අනිමිත්තේ සතිය ඇති කරගන්න. අන්න එතකොට තේරෙනවා මේ පොළොව දිගේ ගිය ආශයන්තරා යම් වේගයක් ආවට පස්සේ ආ වායුගත වෙනවා. එතකොට අර තාම විශාල බරක් ඒරොඩයිනමික්ස් වලින් මේ පොළවේ ඉනිච්ච බර සම්පූර්ණ වාතයට ගන්නවා. කවදාකවත් හිතන්න බෑ. ඉන්නේ වගේ අරමුණක පැවතිච්ච සතිය අනාරම්මණයට යනවයි කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණයේ හිටපු ගංගනගාමියෙක් ගුරුත්වාකර්ෂණ නැති තැනකට ගිහිල්ලා සමතුලිතතාවයක් දකින්න. ආන්නේ මට්ටමන ගියාට පස්සේ යෝගාවචරයට තියෙනවා. ඔය ඉරියව්ව, ඔය අරමුණ, ඔය භාවනා මධ්‍යස්ථාන, ගුරුවරු, ධර්මී, බුදුන් ඔක්කොම ඕන වෙන්නේ ඔතෙන්ට යනකම් විතරයි. ඔතනින් යාට ඔය ඔක්කොටම තටා කියලා කියන්න පුළුවන්. මොන අරමුණේ හිටියත් මොන ඉරියව්වේ හිටියත් බුදුරජාණන්සේ ළඟ ඉඳගෙන ළඟ හිටියත් අපි අරාබිකරයකට ගිහිල්ලා බුදු පිළිමයත් ඇහනම් බෙල්ල කපනවා කියලා අපිට අභියෝග කරත් සතිය පවත්වන්න බාධාවක් නැහැ. එතෙන්ට එනකන් යම් කිසි කෙනෙකුට කොයි ඉරියව්වෙත් කොයි අරමුණෙත් කොයි වෙලාවෙත් උතුරු කරති වෙන්න ගියත් දකුණු කරති වෙන්න ගියත් වමට ගියත් දකුණට ගියත් සතිය වඩන්න පුළුවන් වෙලාව වෙනකන් යාට තවාන පැවෙන වැඩෙන වැලයකට වගේ පැලයකට වගේ පහසුකම් දෙන්න ඕනේ. තද්ද නැතුව මධ්‍යස්තම කාල ගුණයක් සහිතව පිරිසිදු වාතාවරණ ඇදිලා වඩන්න ආනවා. වඩල වඩල වඩල වඩල යම් තැනකට ආවට පස්සේ ආට තේරෙනවා අරමුණක ඉරියව්වක භාවනා මධ්‍යස්ථානික ගුරුවරයෙක් මොකක්වත් නැතුව සත්‍ය පාත්තන්න පුළුවන් තරක් වෙනවා. අනේ එතින්ට එනකොට තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ මේ සතිය කියන ධර්මය එයාට තනියම ස්වාධීන වෙන්න පුළුවන් ශක්තියක් වගේ ඕනම යෝගාවචරයක අර මුල්මුල් ප්‍රදේශයේදී ඒකට ආධාර උපකාර දීලා ගියොත් අන්තිමන යෝගාවචරයගේ සම්පූර්ණ Brahmacharya සතිය වගකීම ගන්න. අරගෙන කියනවා බය වෙන්න එපා. මම ඊට පස්සේ හැම දෙයකටම මුල් වෙනවා. සතිය ආරක්ෂා වෙන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයට සතියට වැඩ පවරන්න පුළුවන්. හරි. උඹ වැඩේ බාරගනි. මම උඹට දෙන්න පුළුවන් සහයෝගයක් දෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අභිහානාම සාදිශා උජුකෝ නාම සෝමග්ගෝ උඹට හම්බෙලා තියෙන රතය ওই කියන මට්ටමට ආවට පස්සේ කෙලින්ම ඍජු මාර්ගයේ තියෙන නිවනට උජුකෝ මාග නාම සෝමග්ගෝ අභිහානාම සාදිශා එන්නේ එන්න බය අඩු වෙනවා ධම්මචක්කයේ සංගතෝ දෙපැත්තේ තියෙන ධර්ම චක්‍ර දෙක අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ උඹේ තරත සාරති හොඳම දක්ෂේ සතිය ඉඳගෙන ඉන්න වාසනේ පිටිපස්සේ ඇඳයි අත් දෙකයි වගේ ඒ වගේම ඉනිප ඇඳයි අත් දෙකයි වගේ අත් ඇඳයි පිටිපස්සේ ඇඳයි වගේ බයලජ්‍ය දෙක. සතිය උඹ ඉඳගෙන ඉන්න මේ મંદિરේ වගේ වටතිර දාලා පාවඩ එලලා හරි ගස්සලා තිනවා. රතාචාර්යවරයා හොඳටම ධර්මය දන්නවා. ඔක නිස්සද්ද රතයක් දැන් යන්නේ භාවනාවේ නිවනටමයි. මොනම දෙයක්වත් උඹට කරන්න ඕනේ නැම රීදුර බාරගනි එහෙම නැද යන්නේ නිවන්ට ඔබ වාඩි වෙලා ඉන්න එක විතරයි තියෙන්නේ ඒක කිසිම කෙනෙක් මේ සදාචාරවාදියා හිතන්නේත් නැහැ කවදාකවත් කෙනෙක් හිතන්නේ මේ ධර්ම බොජ්ජංග මට්ටමටපත් උනාට පස්සේ ආයෙත් තටමඬවක්වත් මිනේ කරන්නවක්වත් මෙහෙවන්නවක්වත් එලවන්න දෙයක් නැහැ ඒ තමන් වඩාගත් ධර්මයේ වලට ධර්මයට වගකීම් ටික දුන්න ගම එයා අරගෙන යනවා ඒක ඔය සෝතානුද්ධත සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ලද මනුස්ස ජීවිතේ මේ ධර්මයේ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati viddha කියන මට්ටමට භාවනා කරලා තියෙනවා නම් ධර්මයේ හොඳට සුතා බැන අහනවා සුතමේ ඥානෙන් අහනවා ධතා මේවා ටිකක් හිතේ දරා ගන්නවා අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාස භූගෝල වගේ නෙවෙයි මේක ඊට වඩා වෙනස් ඒ නිසා මේකේ ධාරණ ශක්තිය කරගෙන ಪರಿචිතා හොඳට යොදලා බලනවා මගේ ඉදිරි ගමනට පරිචය අත්දැකීම් වලට දාලා මේක කුසල ඡන්දේ දාලා මේක බලනවද නැද්ද කියලා අර අහපු හිතිය ගත්ත දේ ಪರಿචිතා මනසානුපෙක්ෂිතා හිත හොඳට මේකට යොදලා ditthiya suppati vidda වෙලාක දැනගත්තොත් මේකමයි නිවන් මාර්ගය අනිත් තියෙන ඔක්කොම භෞතික ලෞකික සම්පatti මේ නිවන් මාර්ගය කියන බර ගන්නක් කෑ ගහනවා මේක තමයි මාර්ගය කියලා හිතේ අදිමොක්කේ ආවනම් ඒ මිනිස්සයා මරණ චිත්තක්ෂණයේදී වික්ෂිප්ත මනසකින් මැරුණත් ඊගාවාත්මේදී එයාට සතුප්පාදේ ඇති වෙනවා කියලා තියෙනවා නුඹෝ වෙලාවකින් අමාරු වෙන්න මුත් තේරෙනවා මම මෙච්චර වික්ෂිප්ත හිතකින් මැරිලත් කොහොමද දිවි ලෝකියාවේ කියලා හිතනකොට මං ගිය ආත්මේ සුතා දතා පරිිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්ධා මම අහලා තිනවා හිතේ දරාගෙන ඉඳලා තිනවා මේක කරලා තිනවා මට තේරලා තියෙනවා මේ අන්‍ය මාර්ග නෙවෙයි මේකේ කායන මාර්ගය කියලා. අන්න ඒක වුණා නම් මරණයේදීවත් හිත වික්ෂිප්ත වුණත් අපි අසරණ නැහැ. ඒක ගෙනියනවා අපිව. මෙහෙ මෙහෙ වෙනවා. මෙහෙ වනව නෙමෙයි මෙහෙ වෙනවා. ඒකට බුදුරජාණන්සේ කියන වචනයක් සතුප්පාද මොන්න අංජබජල් වුණත් මොන්න කලබලයක් වුණත් අම්මා මලත් ගෙට ගිනි ගත්තත් දරුවා මැරුණත් තමන්ට තේරෙනවා මේ කලබල ඉවරච්ච ගමන් ආපහු සතිය මේ නිකන් භාවනා මැදත්තන කොටයක් වුණා හොඳට භාවනා කරන වෙලාව වගේ සතියෙත් පටන් ගන්න. අර ඔක්කොම අවුල් පාස මැද්දේ. අන්න ඒ නිසයි යෝගාවචරයට කියන්නේ ඕක සතිය හදලා ඕක කැඩෙන්න අරපන්. කැස්සට කැඩෙන්න අරපන්. වැස්සට කැඩෙන්න අරපන්. සද්දෙට කැඩෙන්න අරපන්. හිතවිල්ලට වැඩෙන්න අරපන්. කැඩලා හැදෙන හැටි බලපන්. ඒක හැදෙන්නේ ඒක විසින්මයි. ස්වයම්බුව සතිය හදා ගන්නවා. අන්න ඒක සාක්කියට ගනි. අන්න ඒක පුරුදු කරපන්. ඉතින් හදන හදන සතිය කැඩෙන්න අරපන්. ඒකට කැඩෙන එක නෙමෙයි පිළිබඳව තියෙන අපිට භාවනාව කැල්ල නැවත සකස් වෙන ක්‍රමේ ධර්ම නියාමයක් එතන තියෙනවා. හේතුඵල ධර්මයක් එතන තියෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මයක් තියෙන්නේ. උඹ තමයි මේ කරන්නයි කියලා මැරෙන්න හදන්නේ සතිය කඩන්න බෑ. අපර මේ උතුරු කටකට පයින් ගහුවයි කියලා ඒක කොහොමඩක්වත් උතුරටමයි කරකෙන්නේ. පොල් ගෙඩියක් වතුරට දාපුවම ලබු පැත්තමයි උඩට එන්නේ. ඔය කොච්චර කරකොල තිබ්බත් එන්නේ. ඇයි අපිට මේ ධර්ම නියාමය ධර්මතාවය පිළිගන්නේ නැතුව අපි මේ සතිය ගන්නවා කියලා අඬනවා. ශ්‍රද්ධාව ගන්නවා කියලා අඬනවා. සමාධිය ගන්නවා කියලා අඬනවා. වීර්ය ගන්නවා කියලා අඬනවා. ප්‍රඥාව ගන්නවා කියලා හිතනවා මේ මේ සතිය සමාධිය පබඩම්බුරුක් වගේ જાතියක්. කැඩුණාට පස්සේ ආය හදන්න බැරි වෙයි. එහෙනම් මේ කිරි බිම්මල් නැටි වගේ જાතියක්. මේක තැළුණාට පස්සේ හදා ගන්න බැරි වෙයි කියලා අපි ධර්මයේ තුච්ඡ කරන හැටි බලන්න. පාච්චල් කරන හැටි බලන්න. එහෙම පාච්චල් වෙනවා බොජ්ජංග මට්ටමට එනවා. පොජ්ජංගාවට පස්සේ තියෙන මේ ධර්මයේ විහිම්ම ධර්මයේ රකින්නවා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ රකින්න කෙනාවත් රකින්න. අන්නේ විදිහට මේ ධර්මයේ තියෙන මේ භෞතික සම්පත්තිය සඳහාවත් ලෞකික සම්පත්තිය සඳහාවත් ලෙඩ රෝග සනීප කරන්නවක්වත් එහෙම නැත්නම් මේ රට්ටු කරන නිසාවත් මේ අනුන්ට උගන්වන්නවත් නෙවෙයි ඊටදී බොහොම ගැඹුරක් තියෙනවා කියලා තේරෙන මට්ටමට එනකොට ඔක්කොටම වෙන්නේ මේ දාස් ගණන් භාවනා කරන්න ගියාට ඒ පස්චිම භවිකයට විතරයි ධර්ම බොජ්ජංග මට්ටමට යන. අනිත් කෙනාට ඒක මත්ත ජීවත් අඩු ගන්න මෙවැනි වටිනා දේවල් මේ ලාමක දේවල් වලට හිටු කරන්න එපා. හිටු කරනවා නම් හිටු කරපම් මේ වගේ උත්තරම ධර්මයකට කියලා පාඩම වෙනවා ඒක. ඒක එතකොට නම් ඒවට කියන්න පුළුවන් පාරමිතා ධර්ම වෙනවයි කියලා. ඒක වෙලා නැත්තම් කනගාටු වෙන්න එපා. හොඳට Tamanට තේරෙයි. බොජ්ජංග මට්ටම රැල්ල නැත්තම් ප්‍රතිඵල අපේක්ෂාව කියන තුච්ඡ ගතිය තියෙන. ප්‍රතිඵල අපේක්ෂාව කියන තුච්ඡකම තියෙන තාකල් ධර්ම බොජ්ජංග මට්ටමට අවිල්ල නැහැ. බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තිබුණත් හොඳයි නැතත් හොඳයි. හරියට හොඳයි වැරදුනත් හොඳයි. මම ඉන්නේ දැන් පාඩමක් ඉගෙන ගන්න. මේක කල අපි ප්‍රතිඵලාපේක්ෂාවෙන් ගියේ. දැන් දන්නවා ප්‍රතිඵලාපේක්ෂා නැති වුණත් භාවනාව අතාරින්න එපා. නියම වෙලාවට භාවනා කරපන් ඉඳගනි. නීතර භාවනා කරපන් සක්මන් කරපන්. නියම වෙලාවට ඊටු වැටික් කරපන්. ප්‍රතිඵල ලැබෙන්න ලැබෙන්න භාවනා කරන්නයි නොලැබෙන්න නොලැබෙන්න නොකරන්නයි යොත් මේ බුදුහාමුදුරත් එක්කත් බුද්ධ ධර්මයත් එක්කත් අපි ඉල්ලුම සැපේප නීතියට යන්න හදනවා තුච්චයි පාහරයි අසුචි අසුචි ප්‍රතිඵල අපේක්ෂාව සඳහා කරන භාවනාව බොජ්ජංග මට්ටමට ආවට පස්සේ පේනවා අපි මේකත් මේ ආර්ථික න්‍යායක් කරගන්න හදනවා මම දවස් හතක් භාවනා කරොත් මට සෝවන්න ඕනේ 14ක් භාවනා කරොත් මට ධකදාගාමි ඕනේ මම විධික භාවනා කරොත් මට අනාගාමි ඕනේ මාසයක් භාවනා කරොත් රහත් ඕනේ එහෙම නැත්නම් මං ඉන්නේ ඕන්න වැඩි කවුරු එක්කද මේ අපි හෙට්ටු කරන්නේ අපේ තකතිරුකමත් එක්ක අපේ තෘෂ්ණාවත් එක්ක බොජ්ජංග මට්ටමට යන හැම ප්‍රශ්නයක්ම මතුවෙනකොට තේරෙනවා මේක මෙන්න මේ පදනමෙන් එන්නේ. මට මේ සැකේ එන්නේ මේ පදනමෙන්. බය එන්නේ මේ පදනමෙන්. අනිශ්චිතතාවය එන්නේ මේ පදනමෙන් කියලා හරුවච්ච වශයෙන් නෙවෙයි ආර්යයන් වහන්සේ නමක් වශයෙන් නෙවෙයි ඇතුළත ප්‍රශ්නයක් බව දන්නේ. තවදුරටත් බාහිරේ හොයන්න යන්නේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙවිලි තැවිලි නෑ. මේක නැතුනොත් බැරි වෙයි කියලා ආනේ මට්ටමට එන බොජ්ජංග විස්තර කිරීම සඳහා සති සම්බොජ්ජංගේ භාවිතා කරන්න කියලා කියනවා. ඒක තිබුණත් හොඳයි නැතත් හොඳයි. තියෙනකොට තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා හරියට සරාගං වාචිත්තං සරාගං චිත්තං ච පජානාති විතරාගං වාචිත්තං විතරාගං චිත්තං ච පජානාති කියලා රාගයේ තියෙන හිත රාග හිත වශයෙන් නම් කරමින් භාවනා කරන කෙනාට විතරක් වැටෙනවා හිතේ යම් අවස්ථාවල වීත රාග බව. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි ඉස්සර දන්නේ මේ අප්පගේ හිතවල මේ අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් වැඩ කරන මේ පුත්තජනයන් තුළ වීත රාගයේ හිතවිලි තියෙනවා කියලා හිතන්නේ නමුත් එනේන රාග හිතවිලි මෙනෙහි කරන්න එතකොට විතරාග හිත අහුවෙනවා. එතකොට විතරාග ගැන ජයග්‍රහණය. ඒ වගේම තමයි සතිය තියෙන වෙලාවේදී හොඳට සතිය තියෙන බව දන්නවා වගේම සතිය නැති වෙලාවේදී සතිය නැති බව දන්නවනම් සතිය තියෙන වෙලාවේදී සතිය දැන දන්නවා කියලා හිතට වඩා බොහොමත්ම දෙල්ලක්කාරයි බොහොමත්ම විප්ලවීයයි ඒක නැතුව කවදාහක්වත් බොජ්ජංග මට්ටමට යන්න බෑ සති බලයක් ඇති කරගන්න බෑ එනිසා යෝගාවචරය දන්න හොඳට වඩලා සතිය හොඳට හුරු කරගෙන වශී කරගෙන සිද්ධි කරගෙන තියෙන වෙලාවේ තියෙන බව දන්නව නැතිලා නැති බව දන්නවා නිකමට හිතන්න මේ දෙකේ සැලෙන්නේ නැත්තම් මනස තියෙනවා කියලා උදම්මනන්නෙත් නැතුව නැතුණා කියලා කනකාට වෙන්නේ නැතුව ඒකට තමයි බොජ්ජංග සතිය කියලා කියන්නේ ඒකට වචන හතරකින් කන්නරේ තියෙනවා පලිප්පුවේ දාන බුදුරජාන් වහන්සේ සති සම්බොජ්ජංකම් භාවේති විරාග නිස්සං නිරෝධ විවේක නිස්සං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි සතිය වඩන්න බොහොම විවේකීව මේක ඉල්ලවලා ගන්න ඕනේ කියලා අඹාගෙන යන්න යන්න එපා. ඒ කියන්නේ තාම සතිය තියෙන්නේ සතර සතිපට්ඨාන මට්ටමේ හෝ ඉන්ද්‍රිය මට්ටමේ හෝ බල මට්ටමේ. යම් වෙලාවක් තියෙනවා සතිය වඩන්නේ ඊ타ත්ම විවේකීව කොච්චරද කියනවනේ සතිය තියෙනකොට තියෙන බව දන්නවා. නැති බව දැනගනකොට මතක් කරන්නේ හොස්ස දික් කරගෙන නෙවෙයි. නෑ මට සතිය නෑ. ඉතින් මොකද ප්‍රශ්නේ? ඉස්සෙල්ලාගේමනේ සතිය නැති වෙනකොට බෙල්ල වල දාගන්න හිතෙනවා, ලියන්න හිතෙන්නේ නෑ, කියන්න හිතෙන්නේ නෑ. මොකද ඒක පුද්ගලිකව මම මාගේ කරගෙන. දැන් සතිය නෑ. යා ඒකට සතිය තියනවා කියලා වාර්තා කරන්න වැඩි උනන්දු වෙනවා. මෙන්න මේ මේ ටිකේදී සතිය නෑ ඒක හොඳට තේරෙයි ආස්වාස් ප්‍රසවාස කරගෙන යනකොට යම් වෙලාවක යෝගාවචරය දන්නවනම් දැන් වෙනදට වැඩිය මගේ හිත ආස්වාස් ප්‍රසවාස දිගේම යනවයි කියලා ඒ පැහැදිලි ලකුණක් සතිය කැඩේ. ඒ ලකුණට ඉස්සර වෙලා පේනවා අරමුණ එක දිගට කරගෙන යනකොට මේ අරමුණ વિશે නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගතිය, නිදිමත ගතියක් එනවා. එනකොටම දැනගත්තොත් මේ බබා එන්න හදන්නේ මේ කතාවට තමයි හිත හැංගෙන්න හදන්නේ ලීන වෙන්න හදන්නේ කියලා දැනගත්තොත් ඒක පාරට ගස්සලා නිකන් ලයිට් එකක් විදුලි අකුණක් වදිනවා වගේ පිටිපස්සෙන් ඇවිල්ලා හුත්තට පයින් එකක් අවුරට ගැහුවා වගේ ගස්සලා අතාරිනවා ඉති යෝගාචර මේ මේ මොකද මේ උනේ සීලේ කැඩිලාද සතිය කැඩිලාද සමාධිය කැඩිලාද ශ්‍රද්ධාව කැඩිලාද හොයාගන්න බෑ. ඒ මොකද මේ ගැස්සෙන්න පොඩ්ඩකට ඉස්සලා සති නැති බවක් ඇවිල්ලා අපි පිළිගන්න ලෑස්ති නැහැ. ඩක් ගාලා ගසලා තායි. ඉතින් කමඨාන සුද්ධ කෙරුවොත් සුද්ධ වුණොත් කියනවා. දැන් මේක මේ මේ මෙතෙක්කල් නොදැක්ක කුංචි මේ අතරකඩක් අහුවෙලා තියෙනවා. දැන් ඕක අහුවෙන්න පටන් ගන්නවා දිගටම. ඒ නිසා මේක ඉවර වෙච්ච ගමන් ගැස්සිලා නැගිටිච්ච ගමන් සතිය පිටවන්න උත්සාහ කරන්න. ගැස්සිලා නැගිටිච්ච ගමන් සතියට දවදි වෙන්නේ නැත්නම් සතිය පිටවන්න උත්සාහ කරන්න කියලා. කරන කරගෙන යනකොට යෝගාවචරට පේනවා මෙතන නෙමෙයි ගැටේ තියෙන්නේ මේ ගැස්සෙන්න ඉස්සරලා අරමුණු විශ්ේ නීරස ගතියක් අරමුණු තුනී වීමක් අරමුණ සූක්ෂම වීමක් වෙනවා. ඒක ජයග්‍රහණයක් විදිහට අපි සින්දුවක් කියාගෙන යනවා. නමුත් ගියාට පස්සේ ගිහිලා ගිහිලා අරමුණ තුනී වෙනකොට එතන ඇතිවෙන මේ මේ පැන්නිල්ල සතිය ඇති තැන ඉඳලා සතිය නැති තැන තීරුම් ගන්න ආසන්න වෙනකොට යෝගාවචර ලෑස්තිලා ගිය නැත්නම් ඒකේ ගැස්සිලක් ඇති කරනවා. ඉතින් ඒ නිසා යෝගාවචර කවදා හරි ගියොත් සතිය ඇති බව දන්නවනම් හොඳයි. සතිය බව නැති බව දන්නවනම් හොඳයි. ආන්න එතන කී දවසට කොන්න කියකි බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. සතිය තියෙන බව දන්නවා හොඳයි. ඒක ඉතින් ඕනම කෙනෙක් කියනවනේ. දැන් මට නැති වෙන්න හදනවා. එහෙම නැත්නම් මායා කරන්න හදනවා. මැජික් එකක් පෙන්වන්න හදනවා. ඒක ඇල්ලුවා නම් ඒක න මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා. මනසේ මේ මායාව අල්ලගන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්නවා මේක සාමාන්‍ය සතිය තියෙන කොට කරන්න බෑ. සතියට ප්‍රේම කරන එක නඩ කරන්නත් බෑ. සතියට ප්‍රේමයක් කරන්න ඕනේ එයා පාව දෙන්න ලෑස්ති කරගන්න. විවේක නිසිතං විරාගනිසිතං විරාග බුද්ධියෙන් එහෙම නැත්නම් මෙයා නැති වෙනවා වුණාට සතිය පිළිබඳ රාගේ නැතිලා ගියාට ආසාව නැතිලා ගියාටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නිරෝධ නිසිතං සතිය නිරුද්ධ වෙනවා. මේ තිබිච්ච සතිය අරමුණ නිරුද්ධ වෙනවත් එක්කම දක්ෂ නැති කෙනාගේ නිරුද්ධ වෙනවා. ඒක විශේෂයි ජවනිකා රාශියකින් මේක බලන්න වගේ සිද්ධියෙන් සිද්ධියට සිද්ධියෙන් සිද්ධියට බලන්න ඉන්න පුළුවන් නම් ඒ කෙනාට ඒ මෙතෙක් ආශාවෙන් මෙතෙක් ගෞරවයෙන් මෙතෙක් ශ්‍රද්ධාවෙන් වඩන ලද සතිය දැක දැක බල බලා ඉඳද්දිම ලැබුණයි කියලා ලාභයක් සහ නැතුණයි කියලා කනගාටුවක් නැහැ. ජයග්‍රහණයක් හා පරාදයක් එතන නැහැ. යසසක් අයසක් නැහැ. සැපක් දුකක් නැහැ. සතිය මොන සෙල්ලමකටත් මේකට නොසැලෙන මනස. ඒකට తాදී ගුණය කියලා සඳහන් කරනවා. ඒ తాදී බවට නැත්නම් එහෙව් බවට පත්විච්ච නිසා තමයි ਸਰවචනාංශයට තථාගත කියලා කියන්නේ. උන්වහන්සේ එහෙව් තැනකට ගියා මෙච්චර ආසාවෙන් වඩලනද සතිය තිබුණත් එකයි නැති වුණත් එකයි කියන එක උන්වහන්සේ විසින්ම හොයාගත්ත දෙයක්. දැන් අපිට උගන්වනවා හොඳට සතිය වඩපන්. වඩාන යනකොට හැබැයි තනින් තනින් හිතෙන් අහුවෙනවා. ඒකට ලෑස්ති වෙලා ගිහිල්ලා යම් ආකාරයකට සතිය වඩා ගන්න අපි අතිපට්ඨාන තේරුම් ගත්ත කාලේ උත්සාහ කරාද ඒ වගේ අසතිය වඩා ගන්න අසතිය තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක අරිටඩිය පොඩ්ඩක් අමාරුයි සතිය පිළිබඳ නිර්වචනයේ දීලා සතිය ආනපානින් වඩන හැටි පිම්බීම හැකිලින් වඩන හැටි වම දකුණින් වඩන හැටි කරලා කරලා කරලා හොඳටම දක්ෂ වුණාට පස්සේ යාට පුළුවන් අසතිය පිළිබඳව අපේක්ෂාවෙන් අසත්‍ය පිළිබඳව ලෑස්තියෙන් භාවනා කරගෙන යනකොට ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා දැන් සතියාවත් හොඳයි අසතියාවත් හොඳයි. ඉතින් සා කනගාටු වෙන්න දෙයක් නැහැ. මානසික ආතතියක් නැහැ. අසහනයක් නැහැ. මේ නැවත නැවත අසත්‍යමත්කම එන්න පටන් ගන්නකොට මේකට හොඳට චීන කන්නඩියක් දාලා බලගේ හොඳට බලන්න හිටියොත් කොතනදීද මෙයා නැති වෙන්නේ කියලා අර සතිය වඩන වෙලාවට වැඩි ඉතාමත්ම තීක්ෂණ තැනකට හිත ගෙනියනවා. ඒකට කියනවා රූප ලෝකේ ඉඳලා හිත අරූප ලෝකයට යන්නේ. රූප ආරම්මණයක ඇති කරගත්ත සතිය දැන් අරූපේ එතන රූපේ නැති තැනක ඇති කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය මේ ගුරුත්වාකර්ෂණ තියෙන තැනකට ගුරුත්වාකර්ෂණ නැත්ැනකට ගියා වගේ අපි පාවෙන්න පටන් ගන්නවා. ගුරුත්වාකර්ෂණ දිවට ඔක්කොම දෙන්නේ එක තැනකට. පාවෙන්න පටන් ගත්තට පස්සේ අර තේරෙන පටන් ගන්නවා අපිට මේ මෙහෙම ඉඳගෙන කියන්න බෑ මේ තේරෙන පාවෙන්න දැනගන්න. හැබැයි එතන සමතුලිතයි. ඒක මේ ලෝකේ හොයන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒ වගේ Tamanට මේ Taman තුනම වැඩෙන Taman තුනම හදාගත්ත මේ ධර්ම Tamanගෙම වෙන් වෙලා යනකොට නැතිලා යනකොට කනගාටුන වෙන ගතියට අපේ සිංහලයේ අපි ඇතින් හරි වාසනාවන්තයි. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා තමයි අපිට මේක උගන්වලා තියෙන්නේ. නමුත් අෂ්ටලෝක ධර්මයේ කම්පා වේ නොවීම කියන වචනේ අපි දන්නවනම් එනතම් ප්‍රායෝගිකව අත්දකින්නවනම් ලැබුණා කියලා සතුට වෙන්නෙත් නැහැ නොලැබුණා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් යසසම වේවා මට මට ජනප්‍රියම වේවා ජනයාට අප්‍රිය නොවේවා කියලා දෙකක් නැහැ දෙකම එකයි. සැප වේවා දුක වේවා කියලා දෙකක් නැහැ දෙකම එකයි. ආනේ විදිහට මේ බුදුජානනාංශයෙන් පෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ පළවෙනි පාඩම තමයි සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ගා වස්සග්ග පරිණාමික දීලා දාන්න ලෑස්තිලා තියෙන. ඒ නිසා සතියවත් නිවන කරනකම් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මඟ පා කරලා යන්න වෙනවා. ඒකට වෙන්න උදව් වෙන පහුරක් විතරයි. සතිය කියන්නේ ඒකට යන්න උදව් වෙන පහුරක් විතරයි කෘත්‍ය කරාට පස්සේ ඒක එක්ක ගංගේපා කරන්න ඕනේ එහෙනම් කොටිමුට ඇදලා දාලා යන්න කියනවා කරේ තියන්න යන්න එපයි කියනවා ඉතින් මේ සතිය පිළිබඳව මම අර මුලදී දවසක කිව්වා වගේ මහසීසී ආඩෝ ස්වාමීන් වහන්සේ පුදුමාකාර අප්‍රසිත ප්‍රයත්නයක් අරගෙන ඒ බුරුම ජනතාවට උගන්ලා අපටත් උගන්ලා ලෝකයාට මේ සතිපට්ඨාන ඉස්මතු කරලා දුන්නා මේක 1956ත් එක්කම ඇතිවිච්ච ප්‍රබෝධයක් අපට බුරුමිනා හිටි ඉස්සලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ ශාංශයේ මේ විපස්සනා ශූන්‍යචාන් එහෙම නැත්නම් විපස්සනා භාවනා ක්‍රමයේ කියන පොත ලිව්වා. දැන් අවුරුදු 40කට 50කට ඉස්සලා ඒකෙදි මේ සතිය දුක්ඛ ධර්මයක් බව පෙන්වන්නට ගිහිලා පුදුමාකාර ලස්සන ලියුමක් ලියනවා. අපි දැන් මේ සතිය සරසුපවාදී අපි ආසාවෙන් දක් කරන දෙයක් නේ. නමුත් සතිය අනිත්‍ය දෙයක්. සතිය දුක්ඛ ධර්මයක්. ඒක නිසා මේක දවසක අතාරින්න වෙනවා. ඒක යෝගාවචරයට පිහියෙන් හරියට හොඳ ස්ටේන්ලස් ස්ටිල් පිහියකින් ඇන ගන්නවා වගේ. හොඳම කැපෙන හයි අශෝක් පිහියකින් නමලා ඇන ගන්නවා කියකෝ මෙච්චර කල් වහන්සිලා වඩපු සතියත් දුක්ඛ ධර්මයක් නා. ඉතා ගන්න බෑ. නමුත් මේ මහසිසාඩ හොයාගත් එකක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මානේ මේ ධර්මයේ තියෙන ඒගොඩ වීම සඳහා මිස කරගහගෙන යාම සඳහා නෙවෙයි. මේක නිත්තරණත්තාය නෝගහනත්තාය. මේ සතිය අල්ලගන්නේ අපි මුඛාදෝ මොකද්ද බදාගත්තා. ඒ නැති වෙච්චහම කනගාටු වෙනවා මේක හරියට අම්මගෙන් අප්පගෙන් පෙච්ච දීව පූදලිය වගේ. මොකද දන්නේ නැහැ සතියේ තියෙන කෘත්‍ය සම්පාදනය විතරයි ඊට පස්සේ ඒක පැත්තකට වෙනවා. ඇත්තකට උණයි කියලා බය වෙන්න දෙයක් නෑ අපිට යන්න ඕන තැනට ගිහිල්ලා. ඒක තමයි බොජ්ජංග මට්ටමේදී සිද්ධ වෙන්නේ. සති සම්බොජ්ජය. ඊට පස්සේ ධම්මවිචයට ගියාම හිතා ගන්න බෑ. අපි දැන් ඔය පොත්වල ලියාගෙන බලලා පිටිකේ බලලා බණහලා පුදුමාකාර ධර්ම මල්ලක් ලැහැත්ති කරගන්නවා. ඉතින් මේක අතාරින්න වෙනවා කියලා බුදුහාමර කියනවා මේ උඹ උඹ ධර්මයේ කියලා අපි ලෝකේ තියෙන කුණහරපත ඇරලා ඉන්ද්‍රිය ධර්ම ගන්නවා නැත්නම් සද්ධර්මයේ ගන්නවා මේ සද්ධර්මය අපි ධම්ම විචේ කියලා කියන්නේ විචක්ෂණ බුද්ධියකින් එහෙම නැත්නම් විමර්ශන නුවණකින් එහෙම නැත්නම් විචාර බුද්ධියකින් මේ කාරණා දිහා බලලා ඇති කරගත්ත යෝනිසෝමනසිකාරයනේ එහෙම නැත්නම් සම්මාදිට්ඨියනේ මේ ධර්ම අතාරින්න වෙනවා කියනකොට ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ. නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමේ. කොම් විවේකීව බලපම් පුළු පුළුවන් වෙලා වඩා ගනින්. ඔක මතක නැති උනායි කියලා හැලුණයි කියලා. ඔකට බය වෙන්න දෙයක් නැත්තේ නෑ. ඔබට ඕනේ නම් උරුම නම් උකෙයි. ඒක මේ හම්බෙච්ච නැති උනායි කියලා කලබල වෙන්න දෙයක් නෑ. විරාග නිසිතෝ බලන්න ඕක ධර්මයේ අවබෝධ වෙනකොට කැහැදෙනවා. නිරෝධ නිසිතං හරි ආනාපාන ගෙවෙන්න වගේ ධර්ම කොටාස එතෙන් ධර්ම ඥානෙ ගෙවෙනවා ඒක ගෙවෙනවා ගෙවෙන කොටත් නොසැලෙන මනසකින් දෙන්න ලෑස්ති කරපු දෙයක් වගේ හරියට කෙල ගහනද කෙල ටික දිවාගට අරගත්තම දුක්ඛානික විතරනේ තියෙන්නේ අන්න ඒ වගේ ධානය ඉන්න කියන ධම්මවිචේ සම්මෝඥා දිවාගට ගත්ත කෙල ටිකක් වගේ විසිකල් දාන්න අසුරු සැනක් වගේ විසිකල් දාන්න. ඉතින් ඒක අපේ හිතුවොත් එහෙම අපේ ධර්මය අපි කියමු අපි බෞද්ධයෝ සිංහල මුස්ලිම් කෙනෙක් මේ ධර්මයට නිග්‍රහ කරනවා. ඉතින් අපිට මේක චේන් තියනවා පුදුමාකාර විදිහට මූලධර්මවාදීෝ. නමුත් මේක වොස්සග්ග පරිණාමීව ධම්මවිචේ සම්බොජ්ජගේ වර්ණේ කරනවත් පේනවා. මේ ධර්මයේ මනුස්සය නම් කරන්නේ වෙන අදහසකින් වෙන්නේ නැති. නමුත් උඹ ඔච්චර මේ නිවන් වර්ණේ කරනවත් ඔබට ධර්මය අතාරින්න වෙනවා නම්. ඉතින් ඒව අතාරින්න කහන්න දෙයක් යා. මොනවටද මේ අපි මේ රණ්ඩු කරන්නේ? ධම්ම විචයත් වඩන්න කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාන පස්සේ. ඒ කියන්නේ මේක තියෙනවා නම් හොඳයි. නැති වෙනවමයි නැති උනායි කියලා සැලෙන්නේ නැහැ. අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. විද්‍ය සම්බොජ්ජංගේ. අර කුසීතේට ආවත් වීදේ නැති වුණත් සැලෙන්න එපා. ඒකේ ඒ ගමනේ එක ජවනිකාවක්. උඹට වෙච්ච එකක්වත් ඉල්ලලා ගත් එකක්වත් ඉංගියක්වත් කරදරයක්වත් නෙමෙයි. මේ වීර්ය වේලාවක වැටෙනවා. වටන කියන්නේ මේ හිටගෙන ඉන්නකොට නිින්ද යනවා. සක්මන් කරනකොට නිින්ද යනවා. පරියන්කයට ගියාට පස්සේ නිින්ද යනවා. ඉතින් භාවනා නොකරුපි එක්කන බලන ඉන්නවා. භාවනා කරනකොට ඌව වෙනවනම් ඒක ඉතින් භාවනා නෙවෙයි. ඒ නිසා ඒගොල්ලෝ භාවනා ආකාරයක් භාවනා මධ්‍යහ බලන්නේ රංගපෑමක් විතරයි. කවදාවත් භාවනා කරන එක රංගපෑමයි සමාන නෑ. භාවනා කරනකොට බලන්න මේ මිනිස්සයා ඒ කය ඇතුලේ නෑ. ඊළ බලන්න මේ මේ මහමෙ උනායි බුදු පිළිමේ මේ සමාධි පුතු මේක ඇතුලේ කවුරුත් නැහැ. හිස්. භාවනා කරනකොට හරියට මිනිහ නැහැ. ඉන්නවනම් බොරුව. යම් කර තම් තාක්කල් තටමන තාක්කල් මේක භාවනාව නෙවෙයි. භාවනා සූදානවා කියම් වෙලාවක භාවනා සිද්ධ වෙනකොට එතන කවුරක්වත් නැහැ බලන්න පේන හොඳටම. මේ මම යන්නේ. භාවනා නොකරුව එකන කරන්නේම කැමරාවක් ඉස්සරහට ගිහලා භාවනා කරනවා. ඔය ජනාධිපතිලා හැම ඉන්න කැමරාවේ ඉස්සරහා භාවනා කරන්නේ බුම් බගන ඉන්න කරගෙන අර අමාරුසේ ෆොටෝ ගන්න ගියාමගේ තනි කර බොරුව කරන්නේ. භාවනා කරන එක නදන්නවා ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තාමයි. භාවනා කරන වෙලාවේ මෙතන මම යන්නේ. මම නැත්තම් මේ වැක්කිරෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඒක මේ අපිට කරන නිග්‍රහයක් නෙවෙයි. ඒකේ මේ වීරියේ පුදුමාකාර අවස්ථාවල් තියෙනවා. අපිට මේ කය පාලනය කරන්න බෑ. එයාට ඕන විදිහට ගෙනියනවා. ඒ ඒ භාවනා කරනකොට මේම කොකන් ගහගෙන ඉන්න රූපෙ දිහා බලන්න ඔළුව කඩාගෙන බොක්කේ ඉන්න දරුවා වගේ දෙක් නැමිලා ඉන්නේ. ස්වභාවික මැරිච්ච මිනිහෙකුත් ওই විදිහට තමයි ඉන්නේ. ඒක තමයි විස්රාම වෙන තැන. භාවනා කරනකොට එහෙම නිකන් මේ වැක්කිරෙන්න පටන් ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් <clears throat> දෙන්නේ ඉබ්බ කට්ට ඇතුළට ඇදගත්තා වගේ. ඇතුළට යනවා. ඒකට ඉරියව්ව අපි හිතන විදිහ නෙවෙයි. මම කියන්නේ ඒක ආදර්ශයක් වෙයි කියලා කරන කරන යනකොට ඒකට බය නැති වෙච්ච දවසේ ඒක හරහා ගිහිල්ලා ඒ වෙලාවෙ වුණත් ඉරියව යම් ප්‍රමාණයට හදා ගන්න පුළුවන් වෙනවා මේක හරහා ගිහිල්ලා මිසක්කා එහෙම නැතුව මෝල් ගහක් ගිල්ලට කියලා හෝ කඩුවක් ගිල්ලට මේක හරියන්නේ නැහැ ඒ නිසා වීරිය බොජ්ජංග මට්ටමේදී අනික්කලවත් වෙනවා ඊට පස්සේ ප්‍රීතිය ආවට පස්සේ හුඟ දෙනෙක් හිතන්නේ යකෝ නිකම් මේ ප්‍රේමේ මාගේ ආහාරේ කියලා ඉතින් ප්‍රේමයෙන්ම ප්‍රීතියෙම ඉන්න පුළුවන් කියලා අනිත් පැත්තටම ගහන. ඔය ප්‍රීතිය කිව්වට ඒක ගන්න තියෙන අනිත් පැත්තටම ගහලා කබ්බරය පොලිය ගහුවගේ තැටි ගහින්න ගහනවා. ඒකෝර තේරෙනවා ප්‍රීතිය තියෙනකොට හොඳයි. ඒ ප්‍රීතියට ගියාට පස්සේ යම් වෙලාවකකට මේ හිස්තන හොඳයි ප්‍රීතිය හොඳයි කියලා ගිය වෙලාවේ නොලැබුණානේ වහ කණ්ඩ හිතෙනවා. සීදී විනාශ ගන්න හිතෙනවා. ওই ප්‍රීතිය හුඟක් බුද්ධ විඳින අයට තේරෙනවා. ඒකෙන් අපේක්ෂාව ගිහිල්ලා නොලැබුණාට පස්සේ පුදුමාකාර නිකන් හිස්මල්ලකල ඉන්න සිටි වාගේ, ගැරන්ඩි හැවක් වගේ, අසුචියක් වගේ තේරෙන පටන් ගන්නවා. මේ දෙකම ප්‍රීතිය ආවත් ඒක අනිත් පැත්ත ආවත් නොසැලෙන ගතියට ඉන්නවනම් එයාට ඒ ප්‍රීතිය පිළිබඳව බුද්ධියක් වෙන්න පටන් ගන්නවා. පසද්දී කියලා කියන්නේ සංහිඳියාවක් ඒ පස්සද්ධියට ආවට පස්සේ යෝගාවචරය ඔය බොජ්ජංග වල විතරයි පස්සද්ධි චෛසිකේ පෙන්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල. එතෙන් තමයි සුවසේවාව තියෙන්නේ. කහාට හරි කායික මානසික සුවයක් ඕන නම් පස්සද්ධි චෛසිකේ තමයි මේ ඔක්කොම චිත්ත පස්සද්ධි කාය පස්සද්ධි කියලා ඔක දෙකට සඳහන් කරලා තියෙනවා. ඒකට කියන්නේ මොන දේ වුණත් හිත කරදර ගන්න එපා. main thing is not to worry. ওই මනසයා මොන જાතියම වටන්න බෑ. කොයි දෙයට හරි හැඟීමෙන් වේවා මොන දෙයකින් හරි සැලෙනවා නම් මේ මිනිස්සයා යා තමන්ගේ කයටයි හිතටයි වද දෙන අනුකම්පාව නැති කෙනෙක්. මොන දෙයක් වුණත් ගාලල්ල ගාලල්ල කියලා ඉන්නවනම් මොනම කරදරයක්වත් ඔලුවට එන්නේ නැහැ. ඒක හැබැයි ළඟ ඉන්න කට්ටිය කොනහනවා කැක්කමක් නැහැ උනන්දුවක් නැහැ හැඟීමක් නැහැ පපුවක් නැහැ කියලා. මෙතන මේ පපුවක් නැතුව නෙවෙයි තියෙන දීර්ඝ ගමනක් ගිහිල්ලා තේරෙනවා අපි මෙතෙක් කල් කිරුවේ මොකද්ද අල්ලපු gederai ඊයේයි හෙටයි අතනයි මෙතනයි කියන ඔක්කොම අරගෙන නිකටල්ලි ධාන චින්නද්දකින් විතරක් මේ කුණු පංචස්කන්ධය අනිච්චන් දුක්ඛං අනත්තං හේතා ලෝමාන අකාදන්තා කිය කිය අයියෝ ඇඹුල් කරගත්ත හැටි දැන් බුදුරජාණන්සේ කියනවා එකක්වත් දැක්කට නොදැක්කා වගේ හිටපන් මොනවා ඇහුණත් නැහැුණා වගේ හිටපන් මොනව දැන්නත් මෝඩෙක් වගේ හිටපන්. මොනව තේරුණත් මල්මිණියක් වගේ හිටපන් කියලා ඔයිට වැඩි කියන දෙයක් තියෙනවා. ඕක කිව්වට පස්සේ තවත් කියන දෙයක් තියෙනවා. ඒක නිසා මුළු ජීවිතේම හිත කරදර නොගෙන සිටීමේ කලාව ඒක පස්සද්ධිය වෙනවා. පැවිද්දෙක් බලන්න යතින් කොච්චර වාසනාවන්තද කියලා. අම්මා මලයි කියලා තිරි අම්මාවට පස්සේ දැන් ඉතින් මැරිලා නේ ඉතින් මොන කරන්නේ ඉතින් කියලා වැඩ නැහැ නේ ගියාට ඉතින් පණ දෙන්නේ එහෙනම් ගෙට ගිනි ගත්තා. ඉතින් දැන් ඉතින් ගියා කියලා ගිනි වුණ හමුදාවගේ ඉන්නේ. ඉතින් මැරිලා තමයි ගෙට ගිනි අරගෙන තමයි. ඕන තරම් අපිට කියන්න කාරණා තියෙනවා. මොන જાතියෙන් කවුරු ඇවිල්ලා උස්සන්න අවලු කුප්පන්න හැදුවත් පැවිදි වෙච්ච කෙනාට තියෙන ඒ වාසනාව මං හිතන්නේ ඔක්කොටම තියෙනවා කියලා. භාවනා කරාට පස්සේ තියෙන වාසනාව සක්විති රජ කෙනෙකුටවත් නැහැ. ඒ රජ වුණාට වගකීමක් තියෙනවා. පැවිද්දට ඔය මොනම වගකීමක්වත් නැහැ. අපි මේ අතහැරියේ કોઈ කාටවත් මේ බහිඳින්නවක්වත් කාටරි බැඳෙන්නවක්වත් යුතුයකම් කරන්නවත් නෙවෙයි. අපි මේ යුතුයකම් සේරම කරන්නේ විමුක්තිය සඳහා. ඒ නිසා කවුරු මොන જાති මොනවා වුණත් තාම තියෙනවර මනෝසකමට තාම තියෙනවර ලිංගත കൊണ്ട് පුංචි පුංචි තැලෙන කැපෙන ගතිය. නමුත් ඒකත් කල්යාණ මිත්‍රාචර්යත් එක්ක ගත කරනකොට පේනවා. මෙච්චර අයින් කරපෙකේ මේකත් අයින් කරන්න පුළුවන් කියලා පස්සද්ධි චෛතසිකයේදී ඒ නොසලෙන මනසට ගියාම අපි කිසි කෙනෙකුට වග වෙලා නැහැ. විශේෂයෙන් පැවිද්ද නැහැ. ඒ වගේම යෝගාවචරයත් නැහැ. යෝගාවචරය කියලා කියන්නේ ඒකට ඇවිල්ලා ඉන්නවා යෝගයට අවචරයි. භෝගයට අවචර නැහැ. භෝගයට අවචර කරන තමයි සුඛෝපභෝගී දේවල් වලට කඹරන්න ඕනේ උත්තරපත් උත්තර බඳින්න මේකේ නෑ. ඒ නිසා යෝගාවචරය ආවට පස්සේ පෙකෙන වෙලෙම කපලා දාලා සංවේදෙන් නතර කරලා ඒ චිත්තක්ෂණේ බුද්ධ විඳින්න. ඔය ලෝකේ හොදපාලු වෙන හොදපාලු වෙච්චාමයි. අපි මේ ඉන්නේ විශාල වැඩක. ඒක බුද්ධි විදින්න පුළුවන් වෙන පොඥංග මට්ටම හිත ගිය කෙනාට අනිකම කියන නැති කෙනා හිතන්නේ එහෙම බෑ අපිට අයිතිවාසිකමක් තියෙනවා නිවුස් අහන්න. අපිට අයිතිවාසිකමක් තියෙනවා මේ ගෙදෙට්ට කතා කරන්න අපිට අයිතිවාසිකමක් තියෙනවා ලියුමක් දාන්න කියලා අයිතිවාසිකම් ඉන්නවා. එයාට කවදාවත් බොඥංග ලැබෙන්නේ නැහැ. අයිතිවාසිකම ලැබෙන්නේ. අද්භූතංග මට්ටමට ගියාට පස්සේ තන හැම අයිතිවාසිකක්ම දුක් ගන්න අයිතිවාසිකම්. මායයට සම්බන්ධ වෙන්න අයිතිවාසිකම් කෙලෙස් අයිතිවාසිකම් දීලා දානවනම් පොඥංග වන්ටවටපත් උනා පොඥංග තීරුම් ගත්තා සමාධි සම්පොඥංගේ ගීට මිනිස්සයාට කොච්චර සමාධිය කැඩුනත් කවදාක හානියක් වුණයි කියලා බාරගන්නේ ඊගාට තියෙන ආදුනිකෙක් වගේ දැන් පටන් ගත්ත කෙනෙක් වගේ මට වවන්න පුළුවන්ද වඩන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ මුල් මුල් කොටස ආයේ බුදුහාමුදුරන්ට කරදර කරන්නේ නැහැ ගුරුහාමුදුරන්ට කරදර කරන්නේ නැහැ කැටිච්ච තන හදනවා එතකොට යාට පළවෙනි පන්ති අත්දැකීමක් ලැබෙනවා. මේක තව පුංචි විදිහට කියනවා නම් ඒ සමාධි සම්බොජ්ජංගේ ගිය කෙනා හරි ආසයි තව සමාධිය කැඩිච්ච කෙනෙකුට උදව් කරන්න වෙහෙස නොබලා. මොකද එයා දන්නවා මම මේක ඇති කරගන්නකොට කොච්චර අමාරු නැද්ද මෙයා ඉන්නේ බොහොම චිත්ත පීඩාවේ සමාධිය නැති වෙලයි කියලා. උදව් කරනවා හරියට මේක හදලා දෙන්නම් වගේ දන්නවා හදන්න බෑ. නමුත් මේ හැදිල්ලේදී අනුන්ට උදව් කෙරෙලදී තමයි විශාල පාඩමක් හම්බ වෙනවා. මිනිස්සු මොන තරම් තණ්හාවෙන් කෑදරකමින්ද සමාධිය ඉල්ලන්නේ කියලා. ඔය තමන් උදව් කරන්නේ එහෙම කෑදරකමකින් නෙවෙයි මනසට උදව් කරනවා. මේ බොජ්ජංග මට්ටමට හදන්නත් බෑ. ඊගාව પરම්පරාවට මේ හදා බෙදා ගන්න කෙනාට බොජ්ජංග වඩන එක ලේසි. ඒ වගේම උපේක්ඛා සම්බොජ්ජංගේ තමයි මෙතෙක් වෙලා විස්තර කරන්නේ. මුණ දේ වුණත් නොසැලෙන මනස. ඉතින් ඒ නිසා බොජ්ජංග මට්ටමට ගිය මනුස්සයාට නිකං කියකි බීරි අලියෙක් වගේ මොන්න තරම් වේදනා ගායනා කරත් වටන්න බෑ. වැටුණත් එයා නැවතත් කරන්නේම අර දැක්කට නොදැක්කාදී ඇහුණට නැහුණාසේ දැනුණට නොදැනුණාසේ ඥානෙ තිබුණට මෝඩියෙක් වාගේ හයිය තිබුණට බීරේ මලකුණක් වගේ ගත කරන ක්‍රමය. ඉතින් ඒ නිසා ඒ දේ කරන්න බෑ තටමඬ එපා බොජ්ජංග මට්ටමන භාවනා වැඩෙන්නේ නැතුව. ගැරන්ඩියන්න ඕන වුණාට පෙනේ පුබ්බන්න කැබිලිටි කටේ අරගෙන ඉස්සුවාට ඌට නයික් වෙන්න බෑ. බොජ්ජංග මට්ටමට ආවට පස්සේ මේක නොකර ඉන්නත් බෑ. ඒක සෙල්ලක්කාරකම. ඒක නිසා බොජ්ජංග එන්නේ ඉස්සලා තටමන්න එපා නිකන් බොරුවට. බොජ්ජංග ආවට පස්සේ ඒකට පෙසන් ගහන්නත් එපා. ඒකට ලෑස්ති වෙන්න මේ දෙකම අපිට අයිති වනේ බුදුහාමරණ අයිතිදී. ධර්මයට අයිතිදී. පටිච්චසමුප්පාදදී හේතුඵල වෙනදී. එනිසා මේ කරගෙන යන වැඩේදී අඛණ්ඩව මේ වැඩේ කරගෙන යනකොට අර නාගසිනහමතුරන්ට වගේ අපිට අවශ්‍ය પરමාර්ථ සුද්ධ වෙයි යන්න ඕන තැනට යයි අපේ කරන්න තියෙන ඒ ඉදිනදා කළ යුතු ඒ වතපිලිවත ටික කරගෙන නිතිපතා භාවනා කරනවන බොජ්ජං යනකොට තියෙන එකම දේ තමයි තමන්න තේරෙන්න පටන් අර ගන්නවා මම මේ මේ සියල්ලම කරන්නේ ලෞකික භෞතික සම්පatti සඳහා නෙවෙයි නිවන සඳහා කියන කාරණාව එසේම වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා